නුගුණ ප්‍රකාශ කරනවා නම් අවන්න භාෂණයක් කරනවා නම් ඒ අවන්න භාෂණාවකදී පිළිපැදිය යුතු ආකාරය විශේෂයෙන්ම ලෝකයාට නෙමෙයි තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට සරුවචන් වහන්සේ මෙතනදී මතක් කරලා දෙනවා සරුවචන් වහන්සේගේ දෝෂයක් වැරද්දක් දුර්වර්ණයක් අවර්ණයක් ප්‍රකාශ කළාදී ඒ සර්වඥාන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ පිළිබඳව චිත්ත පීඩාවක් කනගාටුවක් අමනාපයක් සිදු වුණා නම් ඒකම ඒ කනගාටුවම ඒ ශ්‍රාවකයාට අවඩ පිණිස පිටනවා ඒ නිසා සර්වඥාන්සේගේ දුක කන අවරණයක් කිව්වත් ඒ විදිහට චිත්ත පීඩා කනගාටු ඇති කරගන්න කොහොමද නැහැ ඒක හොයලා බලන්න ඕනේ මේ කියන කාරණා ඇත්තද නැත්තද මේ ඇත්තද කියන්නේ නැත්තද කියන්නේ කියනවා මිස ඒ අහෝපමණින් ඒ පුත්කලයා පිළිබඳව කාරණා පිළිබඳව හිතිට පීඩා ගත්තොත් ඒකම ඒ ශ්‍රාවකයාගේ විනාශයට නාස්තියට අවඩ පිළිසෙ හිටිනවා ඒ විතරක් නෙවෙයි සර්වඥාන්සේ ඒකෙන් කොට පාද ගන්නවා යම් කෙනෙක් සර්වඥාන්සේගේ ගුණ ප්‍රකාශ කරනවා අහලා යම් කෙනෙක් තව කෙනෙක් විසින් සර්වඥාන්සේගේ ගුණ ප්‍රකාශ කරනවා අහලා හිත සන්තෝෂ කරගත්තොත් ඒකත් ඔහුට අර නරක කරගත්තා වගේම අවැඩ පිනිස, අහේන පිනිස, කෙලස් පිනිස පිටරනවා. ඒ නිසා සර්වඥාගේ ගුණ ප්‍රකාශ කිරීම ගැන සතුටු වෙන එක නුගුණ ප්‍රකාශ කරලා කනගාටු වෙනට වැඩිය බහුලව සිද්ධ වෙන වැඩක්. ඒක සාවිතර විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන බව මේ භක්මජාල සූත්‍රයේ වර්ණ භාෂණ අවන්න භාෂණ යටතේ විස්තර කරලා දීලා සර්වජන් වහන්සේ ඒ ශ්‍රාවක පිරිස් දැනුවත් කිරීමේ අදහසින් මතක් කරනවා මේ සරුවචන් වහන්සේගේ චූල සීල මේ ආජීවට්ටමක සීල වගේ සීල් කවදාකවත් කැඩෙන්නේ නැතුව සුපරිසුද්ධව සුවිසුද්ධව රැකෙන බව සත්‍යයක්. නමුත් ඒක කල්පනා කරලා ඒකයි සරුවචනාගේ ගුණ කියලා යම් කෙනෙක් සරුවචනාගේ ගුණ කතා කරනවා නම් ඌවට අහුවෙන්න එපයි කියලා. මොකද ඊට වැඩිය මධ්‍යම සීලයක් තියෙනවා. ඒ මධ්‍යම සීලයේදී සරුවචන් වහන්සේ මේ ලෝකේ ඕනම සීල් රකින්න කෙනෙකුට වැඩිය චූල සීලයට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට වැඩිය බොහෝම අඛණ්ඩව අජිත්ව අකල්මාශව විඤ්ඤුප්ප සත්‍ය තාලෙට කිසිම කලලක් ලපයක් කරදරයක් නැතුව සීල් රකිනවා. ඒක ගැන කල්පනා කරලා කවුරු හරි අනේ අපේ ආ බුදුහාමුදුරුවෝ චූල පුංචි සීලයක් නෙවෙයි මැද සීලයක් රකින්න කෙනෙක් කියලා සතුට වෙන්න හැදුවොත් මේ වර්ණ භාෂණය අහලා ඒකත් සරුවචනන්ද කියනවා මං වගේ කෙනෙක්ගේ බණ අහලා මගේ ශ්‍රාවකයෙකුට තරම් වෙන්නේ නැහැ. මොකද බුදුහාන්තරෝ ගාව මේ ලෝකයා විසින් මහා සීලය සඳහා කරන සීලෙත් තියෙනවා. ඒ කියන්නේ මොනම විදියකින්වත් වෙන බාහිරකින් කෙලසන්න බැරි සත්‍යකට නොකැලසිය හැකි ආවේ හිතක පවතින ඒ සීල් මහා සීලයක් සර්වචනාසිකේ තව තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් අපේ සර්වචනාසේ චූල සීල මධ්‍යම සීල නෙමෙයි මහා සීල සහිත කෙනෙක් කියලා අහලා සතුරුණත් ඒ සර්වචනාසංකම් කරනවා. ඒ කියනවත් ඔය කියලා අහන කෙනාවත් කවදාකවත් ඒ සර්වචන ගුණයක් දැකලා නෙමෙයි සතුටු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි සරුවචනන්ද ඊගාවට මතක් කරනවා මේ ලෝකේ ඉන්නවා හොඳ බණ භාවනා කරන සුමනස් බ්‍රාහ්මණ ඇත්තෝ ඒ ඇත්තෝ මේ ලෝකය තම තමන්ගේ ඒ සීමිත දැනුම් වලින් සීමිත ආගයන් ආඩම්බර වලින් මේ මේ ආකාරයි කියලා දේශනා කරන දෘෂ්ටි ඒක තමයි සාමාන්‍යයෙන් එදිනදා කෑමට බීමට නැත්නම් වෙන ඉඳුරම් පෙනවීම වාගේ දේවල් ඉක්මවලා ගිය බුද්ධිමතුන් විසින් නිතර වාද කරන්නේ එකිනෙකා මුණ ගැහෙන්නේ සංවාද කරන්නේ මේ දෘෂ්ටි සම්බන්ධ කරගෙන සෑම බීමක්වත් එනත්නම් මේ ඉදුරම් පින බීමක් නෙවෙයි දෘෂ්ටි සම්බන්ධව අනේ දෘෂ්ටි ගැන කතා කරත් සර්වඥාන්ති පෙන්ලා දෙනවා ශ්‍රාවක පිළිස් දැනගෙන ඉන්න ඕනේ මේ ලෝකෙ මෙන්න මෙච්චර මෙච්චර දෘෂ්ටි ජාලයක් තියෙනවා දෘෂ්ටි අවුලක් තියෙනවා මේ හැම සතෙක්ම නිවන් දක්නාතෙක් මේ එක දෘෂ්ටියකට අහු වෙලා ගත කරන්නේ ඉතින් සර්වඥාන්ත මේ එක එක දෘෂ්ටියක් සර්වඥතා ඥාණයෙන් පෙන්වලා දෙනවා. පෙන්වලා දීලා ශ්‍රාවකයන්ට මතක් කරනවා මේකෙදි ඕන තැනක අහුවෙන්න ඉඩ තියෙනවා. ආනේ අහුවෙන්නේ නැතුව මේ සරුවඥන් වහන්සේගේ ಗುಣ කතා කරනවන් නම් කතා කළ යුත්තේ මෙන්න මේ දෘෂ්ටි සම්බන්ධව සරුවඥන් වහන්සේගේ තියෙන විශිෂ්ටත්වය. නැත්නම් සරුවඥ තාඥානය. ඒක නිසා සරුවඥන් වහන්සේ ඒ වැනි දෘෂ්ටි 62ක් එන විදිහට තියෙන සියලුම දෘෂ්ටි මේ බෑග් 62කට දාලා මලු 62කට දාලා ආකාර 62කට දාලා පෙන්නනවා මෙන්න මේ 62 තමයි ලෝකේ තියෙන්න පුළුවන් දෘෂ්ටි අනිව පිළිබඳව මේ බණ භාවනා කරන්න ඇත්තු දෘෂ්ටි ජාලයෙන් මිදෙන්න කැමති නැත්තු දැනගෙන ඉන්න ඕනේ ආන්නේ දැනගැනීම පිණිසයි අර වර්ණ භාෂණ අවර්ණ භාෂණ කියන කොටස් ඉක්මවලා මේ ඒ මාතුකා මතු කරන මේ ශ්‍රාවක පිළිවෙත මේ වික්ෂු පිළිසෙට මේ ධර්මය විකසණය මේ විවරණය කරලා විකාශනය කරලා පෙන්වන්න හදා. ඒකෙදී බුබ්බන්ද කල්පිත වශයෙන් ඒ යට ගිය අතීතය ගැන කල්පනා කරලා ඒ මතු මතේ මතු කරගන්න පුළුවන් දෘෂ්ටි 18ක් බුදුහාමුදුරන්ගේ බුදු නුවණට පේනවා. ඒ වගේම අනාගතය ගැන කල්පනා කරලා මතු කරගන්න පුළුවන් දෘෂ්ටි 44ක් මතු කරලා පෙන්නනවා. මේ 44ට අපි පසුගිය මාස විතර මාස විතර කාලේ ඇති කරගත් ආව මේ ධිට්ඨ ධම්ම නිබ්බාන වාදය සහිතයි. එතකොට මේ 62 තමයි මේ මිනිස්සයෝ බැඳීගෙන ඒ දෘෂ්ටිගතව තමයි යෝසවචනස්ගේ ಗುಣ කියන්නේ. ඉතින් දැන් කටියට කවදාවත් සර්වචනාංශගේ නුගුණ කතාව කෝක වෙතත් ಗುಣ කියන්න හැදුවත් ಗುಣ කියන්න ලැබෙන්නේ නැහැ. මොකද මෙයත් දෘෂ්ටිගතයි. ඒ විතරක් නෙමෙයි යම් කෙනෙක් අරියත්වයට පත් වෙලා නැත්නම් බුදුහාමුදුරන්ගේ ගෝලිය වුණාට ශ්‍රාවකයෝ වුණාට බෞද්ධයෝ වුණාට ඒ ඇත්තොත් අර දෘෂ්ටිගත අහන්නේ දෘෂ්ටිගතව ඉඳගෙන. එතකොට ඒ අතන සතුටක් ඇති වුණත් කනගාටුවක් ඇති වුණත් කොහොම වුණත් අවිද්‍යාවමයි වැරදිලාමයි තියෙන්නේ. ආනේ නිසා මේ දෘෂ්ටිගතව ඒ ධර්ම දේශනා කරන මිත්‍යා දෘෂ්ටිකයන් පිළිබඳව තිබී ඒවා ඒ ගැන විස්තර කරලා ඉවර කරන්න අමාරුයි ලෝකේ හොදලා පිරිසුදු කරන්න අමාරුයි ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා සීලේක පිළිපදලා කටයුතු කරන්න නැත්නම් සරුවචනන්සේ පෙන්නනවා ලෝකයා මේ අහුවෙන ගැට අහුවෙන ප්‍රදාල අහුවෙන දැල් භ්‍රමජාල මෙන්න මේ 60 දෙක ගැන දැනගන්න ඕනේ. මේ 60 දෙන ගැනම අපි මේ වෙනකොට අපේ ශක්ති ප්‍රමාණයට මේ වචන වලින් පේන අර්ථ අපිට පේන ප්‍රමාණයට අපි විග්‍රහ කරගෙන විග්‍රහ කරගෙන ආවා. ඒක බොහොම වියලි කාරණා. ඉච්ඡ රසවත් ධර්ම රසයක් ඇති කරන දේවල් නෙවෙයි. එහෙම නමුත් අපි මේවා දැන හෝ නොදැන දවල් හෝ රාත්‍රී අහුවේ ගත කරන නිසා දැනගෙන හිටියොත් අපිට තේරෙන්න පුළුවන් අපි කොයි වෙලාවෙත් මේ එක දෘෂ්ටියකට අහු වෙලා ඉන්නේ. නැත්තම් රහත් වෙන්න ඕනේ. අදුගානේ සෝවාන්වත් වෙන්න ඕනේ සක්කාය දිට්ඨියවත් ගැලවෙන්න. එහෙම නැත්තම් මේ වැයක ඉන්නේ අපි අකමැති වෙන්න පුළුවන්, අවියලි වෙන්න පුළුවන්, නීරස වෙන්න පුළුවන්. මොකද දැනගෙන හිටියොත් අපිට හිතා ගන්න පුළුවන් මේ වල අහුවෙලා ඉඳලා අපිට සරුවචනාංශයේ ගුණ 100%ක් දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා සරුවචනාංශයේ නුගුණ කවුරු හරි කිව්වත් අපිට අයිතිවාසිකමක් නැහැ. ඒක විනිශ්චය කරා. ගුණ ප්‍රකාශ කරා අපට අයිතිවාසිකමක් නැහැ. ඒක විනිශ්චය කරනවා. එහෙමනම් අපිත් ඉන්නේ ඒ වගේ හරි හැටි නොදැනුවත්කම කියලා දැනගන්න මේ දෘෂ්ටි විග්‍රහය අවශ්‍යයි. අන්න ඒ දෘෂ්ටි සියල්ලම විස්තර කරලා හරුවත් යනවාසේ මෙන්න මේ විදිහේ ඒවා පිළිබඳව සමාලෝචනයක් කරනවා. ඉමේ දික්ඛිතාන එවං ආගතා එවං පරාමත්තා එවං ගතිකා එවං බහිස්සන්ති. මෙන්න මේ දෘෂ්ටි ස්ථානයෝ මේ විදිහට මිනිස්යන්ගේ මිනිස්යන් විසින් ඒවා පරාමර්ශණය කරන මේක මගේ අරය සාස්ත්‍ව දිච්චි මම උච්ඡේද දිච්චි. දැන් මේ කාලේ කියනවා අර අහවල් කෙනා අහවල් පාක්ෂිකයා මම මේ පාක්ෂිකයා. කියලා ඒ දෙකොල්ල අතර පිළිබෙදෙන එක ඒ මනුස්සයන්ගේ හැටි. ඒවන් ගතිකා ඒ විදිහට මෙවටපත් වෙනවා මිනිස්සු තාත්තා එක දෘෂ්ටියක පුතා එක දෘෂ්ටියක කොයිදට ඒ ගතික ඒ ඒ අණුව යන ගතියකුත් තියෙනවා ඒවන් භවිෂ්‍යති මේ විදිහට මිනිස්සුන්ගේ ස්වරූපයක් තියෙනවා ඒ කෑවට බිවට මදි ඒ කෑවට බිවට පස්සේ තෙල් මන්න මේරුවාට පස්සේ ඉතින් දෘෂ්ටි අරගෙන එකිනෙකා පිළිබැදෙන එක නරක දෙයක් නෙවෙයි. නමුත් එකෙන් කවදාවත් කෙලවරක් කරන්න බැරි බවයි සරුවචනන්ද පෙන්වන්නේ. ඒවන් අභි සම්පරායාති මේ විදිහට මේ මිනිස්සු මේ එක එක දෘෂ්ටි ගත්තට පස්සේ මරණයෙන් මත්තේ ඒකාන්තයෙන්ම මේ දෘෂ්ටි අනුව ඒ ඒ භාවයන්ටපත් වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය කාය විහෙසලා ආදී මහන්සියෙන් තමක් හම්බ කරන කාලා හිටියට ඒ ඉන්න ජීවිතේ කොහොම කරත් අපි විවිධ වාදවලට එහෙයෝ වෙලයි ඉන්නේ. විවිධ වාදවලට අහු වෙලයි ඉන්නේ. එහෙම නැත්නම් වාද කරන තේ තැන් වලට ගිහිල්ලා අපිට තියෙන අසවල අසවාර වාදිතයි පිටලා මේ කතා කරන්නේ අසවල මේ වාදිතයි පිටලා කතා කරන්නේ කියලා ඉතින් ඒ විදිහට වාදක හිතුවත් ඒකාන්ත මේ යත්තන්ට <clears throat> මරණයන් මැත්තේ අර අල්ලාගත් ආ වූ දෘෂ්ටි අනුව වාද අනුව මරණයන් මැත්තේ සංසාරයක් තියෙනවා භවයක් තියෙනවා වෙන විදිහකට කියනවා නම් මේ ප්‍රශ්නජාල සූත්‍රය වගේ සූත්‍ර සාකච්ඡා කරන්නේ තෘෂ්ණා ජාති තුනෙන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ භව තණ්හාව මේ භවයට ඇලෙන ගතිය ඉස්සර කරගෙන කරන ධර්ම දේශනාව. කාම තණ්හාව නෙවෙයි මෙතන කතා කරන්නේ. කියන්නේ අපි හොඳට කන්න ඕනේ, හොඳට රූප බලන්න ඕන, ශබ්ද අහන්න ඕන, ගන්ධ රස විඳින්න ඕන, කායයට සැප සුඛභෝගී දේවල් දෙන්න ඕන. ආදී වශයෙන් මේ කාම ඡන්දය අනුවගිය මේ ධර්ම දේශනාවක් නෙවෙයි. මේක යන්නේ භව තණ්හාව අනුව. පැවැත්ම අනුව. මේ පැවැත්ම පැවැත්වීම සඳහා මනසට කාල බීලා විතරක් නෙවෙයි වාදෙට, දෘෂ්ටියට, සාස්ෘත්වයට එල්ලී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේකයි ත්‍රිසනයි මනුස්සය අතර ඇති වෙනස සිල්පනාට ඒව මොනවාක්වත් නැහැ ගාවට පියවර පස්සේ නිදා ගන්න හම්බ වෙනවනම් කාම සේවනය කර ගන්න හම්බ වෙනවනම් ඔය පැත්තේ කරලා බයේ ඉන්න එකයි තියෙන්නේ. එයාට වාද නැහැ. අර මේ ශාස්ත්‍රවාදී ලෝකේ සත්‍ය හැමදාම මෙරි මෙරි උපදිනවද නැත්නම් මරණයන් මැත්තේ ඔක්කොම ඉවර වෙනවද කියලා කවදාකවත් ඒගොල්ලන්ගේ මානසිකත්වයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා භව තණ්හාව පිළිබඳව ත්‍රිසනාට කර්මානුරූප ක්‍රියාත්මක වුණාට තිරසනාට ඒක අදාළ නැහැ. තිරසනාට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මම මේ දේ හොඳ වැඩක් කරුවොත් මම හොඳ විදියට උපදිලා හොඳ කුසල් කරන හොඳ තැනක උපදින. එහෙම නැත්නම් නරක දෙයක් කළොත් මොනම කල්පනාවක් නැහැ. නමුත් මිනිස්යාට Taman ගැන දරගන්න පුළුවන්, තිරසනා ගැන දරගන්න පුළුවන්. ඒ විතරක් මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මෙව්වා කෙරුවොත් මෙන්න මේක වෙනවා කියලා ධර්මයක් දේශනා කළොත් සීබුද්ධියෙන් අහුවොත් ඒක දැනගන්න පුළුවන්. අන්න ඒක මතු කරලා සරුවචන සඳහන් කරනවා මෙන්න මේ දෘෂ්ටි ආශයක් සරුවචනාසේ බුදු වෙන අවස්ථාවේදී සර්වඥතා ඥානයේ අතුරු ඵල වශයෙන් තේරුම් ගත්තා. ඒ නිසා මේ දෘෂ්ටි ස්ථාන 62ක් තියෙනවා. අන්න ඒ 62 මිනිස්සුયો මෙව මේ මේ පැති ආදරෙන් අල්ලා ගන්නවා. මේවට පැමිණෙනවා. මෙන්න මේ විදිහට වෙනවා. ඒ නිසා යැත්තෝ ඒ අනුව භවයකටපත් වෙනවා. ඒ භවයකටපත් වෙලා මේ ඒ භවයේ අද මෙහෙමයි මෙයා මේ මම දැන් සර්වචනාසේ ඉදිරි පිටේ යම් කිසි කෙනෙක් ආවිලා ප්‍රශ්නයක් අහනවා වාදයක් කතා කරනවා කතා කරනකොටම සර්වචනාසේ දන්නවා මේ පුද්ගලයා දැන් ඉන්නේ මෙන්න මෙවැනි පදනමක මෙන්න මෙතන ඉඳගෙනයි මේ කතා කරන්නේ කියලා එයා අරගෙන තියෙන දෘෂ්ටි සර්වචනාසේට වැටේ ඒ වැටුණාට පස්සේ දෘෂ්ටියේ පුද්ගලයා අතහැරියේ නැත්නම් ඒ පුද්ගලයා ඊගාවට භවයේ උපදින්නේ අසවල් තනිය කියලා සර්වචනාසේට වැටෙනවා එනිසා දවනර සංචි පතාගතෝ පජානාති ඒ දෘෂ්ටිගත අනුව මේ මේ තැනට යනවා කියන එක සර්වඥාන්සෙට ඒ අර කේන්දරේ බලලා කියන වාගේ හරියට දෘෂ්ටි දැනගත්තොත් කියන්න පුළුවන්. තතෝච උත්තරින් පජානාති. සර්වඥාන්සේ මේ ඉස්සරහට ආව පුද්ගලයා මේ මහත් එක මේ කතා කරන්නේ මට මේ හේතු ගන්නන හදන්නේ මගේ ලව්වක් කියව ගන්න හදන්නේ මේකයි කියලා ඒ දෘෂ්ටිය දැනගෙන ඒ දෘෂ්ටිගතව මෙයා හිතුවොත් මෙයාට වෙන්නේ මොකද කියලා දන්න. ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා මම සරුවචනයි කියලා කියන්නේ මම ඊට එහාට ගන්නවා. ඒ මොකද මේ මිනිස්යා මේ දෘෂ්ටියෙන් ගලවලා මේ මිනිස්යාට මේ බුද්ධ ආදී ශ්‍රී රත්නය සමාදන් කරවලා දෘෂ්ටි දෙල්ල ගලවලා දාගත්තොත් මෙයාට මේ භව සංසාරයෙන් ගැලවෙන්න පුළුවන්කමකුත් තියෙනවා. අන්නේ ගලවන මාර්ගය දන්න එකම එකනක්. සර්වඥාගේ පමණ. අනික ඔක්කොම ලා කරන්න හදන්නේ ඒ පුද්ගලයා මොන දෘෂ්ටියේ හිටියත් තමන්ගේ දෘෂ්ටියට දා ගන්න ගත්තොත් මගේ ශ්‍රාවකෙක් කරගත්තා. එයා මගේ එහිජෙක් කරගත්තා කියලා හසුතු වෙනවා. නමුත් ඒ කතා කරන කෙනාටවත් අර විදිහට කතා කරන ඒ පැත්තට හැරිච්ච මිනිහටවත් කිලෝරක් නම් නැහැ සංසාරෙම තමයි භවයේම තමයි. නමුත් සර්වඥාන්තය මතක් කරනවා මේ 62ක් දෘෂ්ටි මන් දාන්නෝ ඒව මිනිස්සු අල්ල බදා ගන්න හැටිත් දන්නේ වල පස්සෙන හැටිත් දන්නවා ඉන්න හැටිත් දන්නවා නරකට පස්සේ මිනිස්සුට වෙන හැටිත් මම දන්නවා මම ඊට එහාට දාන්නේ උත්තරේ බය සංපජානක් නේ පරාමසිත මට එහෙම වැටහෙනවයි කියලා මම කවදාකවත් මාන්නයක් ගන්නෑ සම්මේ දෘෂ්ටියෙන් ගැලවෙලා එන මේ මනුස්සයාට මෙන්න මේ විදිහට සරණ වෙලා මට මේ මනුස්සයා ගලවා ගන්න පුළුවන් මේක පුළුවන් මනුස්සයාට විතරයි තිරිසනුට කවදාකවත් මේ විදිහට කරුණු කාරණා තේරුම් ගන්න ගැලපෙන්න බෑ සියලුම සර්වඥයන්ස දන්න හැබැයි එහෙව් මම කවදාකවත් ඒක පරාමර්ශණය කරන්නේ ඒක මගේ නම්බුවක් කරගන්නේ මම ඒකෙන් ඉදි වෙන්නේ නැහැ මම ඒකෙන් අඳුනා ගන්නේ නැහැ අපරාමසතෝ චස්ස පච්චත්තං චේව නිබ්බුත නිබ්බුති විදිත අන්නේ විදියට මේ ඉදිරියටපත් වෙන ධර්ම කරුණක් හෝ පුද්ගලයෙක් නිසා මම එයින් ඉදිමෙන්න හදන්නේ මම මේක කටුවතුණක් කරගන්න හදන්නේ මම මේක නම්බුවක් කරගන්න බලන්නේ නැති නිසා අපරාමර්ශණය කරන්නේ නැති නිසාම මම පච්චත්තං ච වේදිකාබෝ එතන එතන මේක අවබෝධ ගැනීම නිසා මම එතන එතනම නිවෙනවා මම එතන එතනම නිවන් ප්‍රත්‍යක්ෂ කරනවා කවුරු සර්වචනස ළඟට පැමිණියත් නාම ධර්මයක් ආවත් රූප ධර්මයක් ආවත් අචේතනික වස්තුවක් ආවත් අචේතනික වස්තුවක් පැමිණුණත් උන්වහන්සේ ඒකෙන් කවදාකවත් මේ මයිලකට ආවේ පාපතරේ මේ මයිලකට ආවේ පුණ්‍යවන්තේ මේ මයිලකට ආවේ අවාසනාවන්තේ මේ මිනිසයා වාසනාවන්තේ නිසා මැරලා ඉපදිලා මෙන්න මෙතන උපදින කියලා තේරම දැකගත්තට සිංහයාට වෙනස ගලවන හැටි දැනගත්තට එවැනි දැනගැනීමක් මා ළඟ තියෙනවා කියලා හෝ සර්වඥාන්සේ තමන් වහන්සේව හඳුනාගන්නේ නැහැ. නැත්තම් එවැනි හැඟීම, ඒ දැනීම සර්වඥතා ඥානෙ මගේ කියාගන්නේ. පරාමර්ශනය කරන්න නැති නිසා මම මේ පුද්ගලයාගේ වොත් නිදහස්, මම අවබෝධ කරපු ඥානෙ වොත් නිදහස් තම නිවිලයි. තමයි නිබ්බුතිය එතන කර දකිනවා. ඒ නිසා ඒ වේදනානං වේදනාන සමුදයංච අත්ංගමංච අත්ථාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා එනිසා මේ යම් වේදනාවක් වින්දනයක් වේදයක් දැනීමක් ඇති වෙනවනම් ඒ වේදනාවේ හටගන්ම මෙහෙමයි. මේ පුද්ගලයා මෙතෙන් ආපු නිසා මෙවැනි දැනීමක් මට ඇති වුණා. මෙවැනි වින්දනයක් මට ඇති වුණා. මෙවැනි වේදයක් ඇති වුණා කියලා ඒ එතනම අරමුණ එන්නකොටම අරමුණ ඇතිසාලෙන් දැන ගැනීම නිසා ඒ අරමුණත් එක්ක හැප්පීම නිසා ඇති වෙන්න පුළුවන් යම් වින්දනයක් යම් වේදයක් දැනීමක් ඇති වෙනවා ඒක හට ගන්නකොටම දැනගන්නවා අර සිතාතු කුමාරයෝ උයන් කෙලියට ගියාට පස්සේ පණිඩියක් ආවා රාහු රාහුල කුමාරගේ උප්පත්තිය පිළිබඳව රාහුල කියන නම කියලා තිබුණෙත් නැහැ එන්නකොටම දැනගත්තා ඔන්න පටන් ගත්තා කියලා රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා එන්නකොටම කිව්වා ඔන්න කරදරයක් පටන් ගත්තා වෙන කෙනෙකුට නම් අනේ පළවෙනි කුළුඳුලේ පුතා සක්විති රජපැටියෙක් උපන්නයි කිය මම දැන් තාත්තා කෙනෙක් මේ අතෝදරාමට කරලා දුන්න විශාල ලාභය කියලා ඉතින් දුවගෙන ගෙදර එනවනේ දැන් බහුලට බබෙක් හම්බ වෙලා නමුත් එන්නකොටම අරමුණේ එන්නකොටම කනට වැටෙනකොට මේ බුදු විලා නෙවෙයි මේ තපස්සර කාලේ නැත්නම් තපස්සර වෙලක් නෑ මේ යුවරජ කාලේ රාහු ජාතම් බන්දනං ජාතම් එන්න තාක් මේ ලෝකේ අප කරා එන්නේ දුක්මයි අපි හිතන සමහරව මංගල කාරණා සමහරව අමංගල කියලා. අපි හිතන සමහරව අපේ වේලාව සමහරට අවේලාව කියලා දුකක්මයි උපදින තාක් මේ ලෝකේ සියල්ලම දුකක්මයි. ඒ නිසා වේදනා කියන පස්සේ සාමාන්‍ය සිංහලයේ වේදනා කියලා කියන්නේ අපේ භාෂාවේ දුක් වේදනාවට. ඇත්තට මේක බලනකොට ඒකත් ඇත්ත තමයි. උපදින තාක් වේදනා දුක්මයි. අපි ඔය සැප කියලා කට්ටියකට වෙන් කරගෙන දුක් කියලා කට්ටියකට වෙන් කරගෙන අදුක්කම සුත් කියලා කට්ටියකට වෙන් කරගෙන හිටියට මේ පරාමර්ශණය කරන තාකල් ආමර්ශණය කරන තාකල් මේ හේම දුක්මයි. ඒ නිසා මේ දුක් ඒ ඇති වෙන සෑම දේවල් වේදනා කියනකොට නම් සාමාන්‍ය ධර්මයේ ගැලපෙ ගැලපෙන්නේ විඳීම. සප වේවා දුක් වේවා නදහත් වේවා විඳීම වලට නමුත් අපි වේදනාවක් කියලා කියනකොට අදහස් කරන්නේ විඳිනවා කියන එක අදහස. ඒ නිසා සෑම විඳීමකම පටන් ගන්න දානවා. අත්ංගමංච එන්නේ යන්තයි. යං කිංච සමුදේ ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම. ඒව එන්නේ ආදාකත් අපිත් එක්ක ඇලිලා ඉන්න දෙවේ. අපි අර ආපු ටිකට තමයි රදවට හම්බෙච්ච පතරෙද්ද පිළිබඳව හදවා සන්තෝෂ වෙන්න වාගේ සුඛ වේදනාවක් ආපමම නම්බුව හිතනවා. ආ හරි මට විතරයි අල්ලපගේ දෙත් නෑ නැත්නම් හම්බුණා ලොකු කුට්ටියක් කියලා සතුට වෙනවා. නමුත් අපිට මතක නෑ ඒ සුඛයේ එන්නේ යණ්ඩයි. ඒක කවදාකවත් නතර වෙන්නේ නෑ. ඒ නිසා සමුදේ දැනගන්නකොට මේවා ආවා දැනගන්නකොටම සැප වේවා දුක් වේවා ඒකේ අත්හංග මේ දැනගන්න මේවා යනවා. මේ එන වේදනා අපව යනවා. ඊගාට මේක ආස්වාදේ දැනගන්න මේ සුඛ වේදනාවක් නම් එනකොට සැපයි. ඇවිල්ලා පිහිටියට පස්සේ බොහොම සන්තෝෂයි. ඔන්න ඒක ගැළවිලා යනකොට අනගාටයි. දුක් වේදනාවක් මේ කරදරයක් රුදාවක් නම් එනකොට පදිංචි වෙනකොට දුකයි. ඒක යනකොට සැපයි. ඒක තමයි ආස්වාදයේ සංකේතය. ඒ ආස්වාදයේ දුක් වේදනා සුඛ වේදනා දෙකේම සමානයි. හැබැයි එන වේලාව සහ යන වේලාවේ ආර්ය වෙනසක් තියෙනවා. සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. ඒ නිසා ඒකේ තියෙන මේ විඳින ගතිය ආස්වාදයේ ආදීනවයක් දැනගන්න. ආදීනවේ තමයි සුඛ වේදනාවේ ආදීනවය යනවාමයි. යනකොට දුකමයි. දුක් වේදනාවේ තියෙන ආදීනවේ තමයි අපි කොච්චර පුළු කොටයක් උඩ හිටියා. මොන්න සැප ආසනයක වාඩි වුණත් විනාඩි 10කින් 15කින් එනවාමයි. එනකොට දුක්මයි. ඒක ආදීනවමයි. ඒ දුක් වේදනාව අසවලාට නෑ, එහෙම එකක් නෑ. එන එකේ ආදීනව තියෙනවා. අන්න විදිහට දුක් වේදනා, සුඛ වේදනා, දුක් වේදනා අනුව ආස්වාද ආදීනවේ තියෙනවා. ඒ වගේම මේ දෙකෙන්ම තොර වෙච්ච ගතිය. සැපත් එපා, මට දුකත් එපා. මට ඒ නිසරණයක් ඉතින් මිදීමක් ඇතිවීම හිතන එක තමයි ඔන්න සත්පුරුෂ ගතිය, තපස්තර ගතිය, යෝගාවචර ගතිය එහෙම නැත්නම් අරණ්‍යගත වෙන්නේ ඒකටයි. ආනිවිදීක නිස්සරණය සර්වඥාන් සර්වඥාන්සේ දන්නවා ඒක යථා භූතං විදිත්වා. ඒ වගේ හැටි ඒවා මේ ආසේ බලාකුළු පාවෙන්න වගේ දෙයක්. වෙලාවක හොඳතෝම අන්ධකාරයි. නමුත් අහස බලාකුළුෙන් කවදාවත් කෙලෙන්නේ නැහැ. සම්පූර්ණ බලාහුළු වුණාට පස්සේ ආයෙත් අර පුරුදු අහගම තමයි. සමහරට එකම බලාකුලක් නැති ගින්න පූට කවුද. එහෙම ඉර පෑවුවයි කියලා අහස කියලා දෙන්නේ. ඉර බෑලා ගියාට පස්සේ ආයෙ හිතයි. ආන්නේ වගේ මේ වේදනාව එන්නේ යන්නයි ආපහු යන්නේ නැවත එන්නයි. ඒ නිසා එන්නෝ යන්නෝ යන්නෝ එන්නෝ. ආන්නේ කතාව දැනගත්තට පස්සේ ඇති හැටි දැනගත්තට පස්සේ අනුපාදාය චේතෝ විමුක්ති පික්කවේ තථාගතෝ මේ සර්වචනාංශය අන්නේ විදිහට මෙව්වා එහෙම වුණාට බලාකුළු එහෙම ගියාට ඊහඳ අහසේ ගමන් කරාට ආහස කෙලෙන්නේ නැතුව වගේ සර්වචනාංශයට මේ පෞකාරයකට ආවට පින්වන්තෙක්කට ආවට පින් අදහසක් ආවට පව් අදහසක් ආවට ඒක තේරෙන්නේ නැති වෙලා යන්නයි කියන නිසා එව්වා අල්ලාගන්නේ නැති නිසා සර්වචනාංශයට විමුක්තියක් සර්වචනාංශය ගන්නවා අන්න එවැනි විමුක්තියක් සහිත නිසා තමයි සරුවචන් වහන්සේ මේ වලාකුළු වෙන්න යන වාගේ සුලිසුලන් වෙන්න යන වාගේ මේ එන්නා වූ වාද පත නැත්නම් මේ දෘෂ්ටි සර්වචන දකින්න උන වේදනා ස්වરૂපයක් වශයෙන් එහෙම නැත්නම් ධර්මතා ස්වરૂපයක් වශයෙන් ඒව දැකලා සර්වචන සඳහන් කරනවා මේ සමානස්සමනක් බ්‍රාහ්මණයෝ හොඳටම හිතාගෙන ඉන්නවා මේ ජීවිතේ මරුණාට පස්සේ ඒකාන්තයෙන්ම මේ සතාම වෙන තරක උපදිනවා කොච්චර උත්සාහ කරත් බණ භාවනා කරත් මේ භවයෙන් ගැලවීමක් නැහැ හැමදාම නැවත නැවත ප්‍රතිපති මෙරි මෙරි යනවා කය විතරක් හැලෙනවා කියලා සාස්වත දෘෂ්ටියක් දරනවා ආන්නේ ධර්ම ඇත්තෝ හතර ආකාරයක තමයි මේ සාස්වත දෘෂ්ටිය දරන්නේ ඒ හතර අපි මුල් මුල් දේශනාවලදී විස්තර කරගත්තා ඒ ඇත්තෝ මේ විදිහට මේ සාස්වත වශයෙන් මේක දරන්නේ අජානනං අපස්සතං වේදිතං. ඒක නොදන්න නිසා, හරියට නොදැක්ක නිසා ඒක විඳවනවා. මේක මට හොඳයි. මෙහෙම හැමදාම මෙරි මෙරි ඉපදෙන්න හම්බෙන එක හොඳයි. කියලා ඒක පිළිබඳව පක්ෂග්‍රාහී වීම නිසායි පන්නාගතන පරිත්‍යාගිත විපන්දිත මේව. මේක පිළිබඳව ආසාවක් කල්මක් තියෙනවා. මම හැමදාම සදා කාලික සංකාරයේ හැසිරෙමින් ඉන්නවා. ඒක නිසා මේ කය හැරිලා මැරිලා ගියාට ආය වෙන තරක මම උපදින. කවදාකවත් මේ නිකන් දුරුවට දැඩි මේ ශ්‍රමණ වෘත මන භාවනා කරන නිවන් දක්ිට හදන එකේ තේරුමක් නැහැ. ඒක හරියන වැඩක් නෙවෙයි කියලා ඔය ශාස්ත්‍රත දික්කවාදිකයෝ අදහසක් අරන් තියෙනවා. ඒක සර්වඥාන්සේ අගය කරන්නේ නැහැ. සර්වඥාන්සේ දන්නවා මේ ජීවිතයේ මේ විදිහට මේ දික්ටි කියලා කියන්නේ එන යන දේවල් නම් අනිවාර්ය පිළිබඳව අල්ලගන්න ගියොත් මේක මගේ කියලා ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා දෘෂ්ටියට බැඳෙනවා දෘෂ්ටි ඒ පුද්ගලයාට බැඳෙනවා ඒක නිසා දෘෂ්ටි වල තියෙන අර භව තෘෂ්ණාගතිය වගේම මේකේ ලකුණු ටිකක් පෙන්වනවා බොහොම සරල ප්‍රකාශයක් වුණාට උදේ ගැඹුරක් මේක පෙන්වනවා තණ්හාගතානම් පරිත්‍යාසිත වීම පරිලිත මේව තණ්හාවෙන් ගත්තා වූ සිතේ සංත්‍රාසයක් කලන බවක් තමයි මේ දෘෂ්ටි කියන්නේ ඒ නිසා මේ දෘෂ්ටි පිළිබඳව අද විශ්වවිද්‍යාලවල තියෙන්නේ දර්ශන විද්‍ය විද්‍යාංශය කියන කොට කියන්නේ. විවිධාකාර දර්ශන. ඒ දර්ශන විශ්වවිද්‍යාල දෙන පාඨමාලාවල ඉහළ මේක හොඳ එක තමයි අද දර්ශන විද්‍යාව ෆිලොසොෆි. ඉතින් ෆිලොසොෆි ඔක්කොම ඇදලා තියෙන මේ සන්ත්‍රාසයෙන් කියලා කරුවත් තමයි සඳහන් කරන්නේ. ෆිලොසොෆි කියලා කියන්නේ චංචල බවක් කියලා කියන විපන්දිතයක්. වතුරකට හොඳට තැම්පත් වෙලා තියෙන වතුරක වතුර ගිය කඩකට ගලක් ගහපුවාම ඒකේ කම්පන චංචල තියෙනවා. නිශ්චල බව නැති වෙලා යනවා. අන්නේම විස්පන්දිතයක් කම්පන චංචල බව තමයි මේ මේ දර්ශනය කියලා කියන්නේ. දර්ශන විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේ එක සංත්‍රාසයෙන් ඇති වෙච්ච දෙයක්. කර්ණ මෙත් සූත්‍රයේදී අපි දන්නවා තසාවා භාවරාවා කියලා වචන දෙකක් තියෙනවා. තාස කියලා කියන්නේ ත්‍රස්ත කරන්න පුළුවන්, බය කරන්න පුළුවන්, කම්පන වෙන, චංචල වෙන මේ ලෞකික ලෝකේ ඉන්න පුතක් වෙන පුද්ගලයා. ඒ පුද්ගලයා නිතරම බයයි. බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ බය තිරසනුන් හා සමානයි. ආහාර නිද්‍රා බය මේ තුනන්ට ඒ ආහාරයත් කැම ඕනකම නිින්ද අවශ්‍ය භාවයත් බයත් මෛතුන ධර්මයක් කියන එක තිරසනාටයි මනුස්සයාටයි සමානයි. සමාන මේක පශු සමාන මනුස්සයාට සතාටයි දෙන්නටම සමාන මෙන්න මේ බය නැති කර ගැනීම තමයි අපි මේ ලෝක ජීව බය නැති කර ගැනීම තමයි නිවන් මාර්ගයේ හිත වෙන්නේ කොටින්ම කියනවනම් සීලය රකින්න කෙනාගේ පවා මේ බය නැති වෙලා ආත්තාන අත්තානුවාද බය පරානුවාද බය ඡන්ද බය දුක්ගති බය කියන බය හතර නැති වෙනවා ඒක කියලා තනි වුණාට එක තැනකට වුණාට බයක් එන්නේ නැහැ සිල්වන්ත උත්කලයට අනේ මේ කරවලේ සමිකරේ අන්ධකාරේ මට බයයි කියලා එන්නේ නැහැ. මොකද තමන්ට තමන් දෙස් වෙන ගතියක් නැහැ. ඒකත් මට මතක් වෙනවා. අනේ මම එක වරුවක් හරි දවසක් හරි මාසයක් හරි අවුරුද්දක් හරි සිල් දැකලා තියෙනවා කිය තමන්ට හිතට ශක්තියක් එනවා. එහෙම නැති කෙනාට අන්ධකාරය කියලා කියන්නේ රහෙන් අයින් වීමක්, කොටු වීමක්, අනිවීමක්. එහෙම නැත්නම් ඒ බුද්ධිලාට පරානුවාද බය පාර යනකොට හරි කවුරු හරි දොස් කියනවා. මේ අසවලා මෙන්න මෙවැනි වැඩ කරන කෙනා කියලා සිල්වන්තයර කවදාකවත් එහෙම ඒක අනුන්ගේ දෝෂෙකුත් නැහැ. ඒ අනුන්ගේ දෝෂේ තමන්ගේ දෝෂේ අපි හිතමු මොනවා හරි හිත මත් කරගෙන හරි මේකේ හැංගෙන ජීවත් වෙනවා කියලා. එහෙම හරියන්නේ රටේ ජීවිත නීතියෙන් ඇවිල්ලා අල්ලගෙන යනවා. එතකොට ඇති වෙනවා දඬ බය කියලා දඬුවම් බය. සිල්වන්තයාට ඒකත් නැහැ. අවසාන වශයෙන් දඬ බයත් බේරුණා කියලා හිතමු දේශ පලාතේ දේශපාලනඥයන්ට අල්ලසක් කියලා හරි ඒ කොච්චර කරපත් අවසානයේ දුක්ගති බය කියලා මරණින් මත්තේ එල කිම් පල්ලට ඇදගෙන වටිනවා වාගේ කුළුව පල්ලයට කියලා කඳ උඩට කියලා අපායට ඇදගෙන වටිනවා. ඒක වළක්වන්න බෑ. ඒක සිල්වන්තයාට මේ බය අතර නෑ. ඉන් එහාට ගිය සමත විදර්ශනා භාවනා කරන කෙනාට මෙන්න මේ බය හතරෙන් වෙන්වීමමයි මනුස්සය ත්‍රිසනා වෙනීමට. ඒක නිසා මිනිස්සු වුණාට පස්සේ තිරසං ගති ඇති කර ගන්නවා නම් බය තමයි තේන තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ නිසා තස භාවය කියලා කියන්නේ පෘථක්ෂණ ගතිය. ථාවර භාවය කියලා කියන්නේ රහත් ගතිය. ස්ථාවරයි. මොනම දෙයකට අතලේ නැහැ. සුළුසුළුකක් ආව, සුනාමියක් ආව, රටෙන් භාගයක් ගලවලා ගියා. ඒ ඒකට අහු වුණත් නොසලෙන පුද්ගලයාට බය වෙන දෙයක් නැහැ. ඒක නිසා නොසලෙන පුද්ගලයා ජීවිතේ එක සැරේයි මැරෙන්නේ. තස පුද්ගලයා ප්‍රශ්නේටපත් වෙන පුද්ගලයා දහස්වර මැරෙනවා. සද්දයක් ඇහෙනකොට මැරිලා උපදිනවා. එල්ලුම් කනකොට මැරිලා උපදිනවා. මොකද හැම වෙලාවෙදීම තස භාවය තියෙනවා. මේ සර්වඥාන්සේගේ මහා කරුණාව කියන්නේ මේ තස පුද්ගලයන් ථාවර පුද්ගලයන් බවට පත් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් සර්වඥාන් සඳහන් කරන මේ දෘෂ්ටිගත ඔක්කොමලා පරිත්‍යාසිතය. පරිත්‍යාසිතය කියන්නේ සං පරිත්‍රාශය. සම්ත්‍රාශය නිසායි මේ විවිධ දෘෂ්ටි මත ඇති කරගන්නේ. මේක බැරි වෙලාවත් ඔය විශ්වවිද්‍යාලයක ඉන්න දර්ශන විද්‍යා මහාචාර්යවරයෙකුට ඇහුනොත් එහෙම වහා කන අපිටත් බයි ඒක හොඳක් ආදිනේ මේ රාහුවචනාන්තේ දේශනා කරපු එකක් උන්වහන්සේ දේශනා කළා තියෙනවා අප අජානනං අපස්සතං වේදිතං තණ්හාගතානං පරිසජිත විභංගිත මේ නොදන්නා නොදක්නා මේ දැනුමක් දැනුමේ නොදන්නා නොදක්නා ගතියක් කියන්නේ තණ්හාගතාන. මේ අතෘෂ්ණාවෙන්ම ආරම්භ වෙන එක කොටහක් අනික කොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා ඇති වෙච්ච පරිත්‍යාගයක්, සංත්‍රාසයක්, ඒ වගේම විපාදිතයක්, සංකල කම්පන බව. ඒ වුණාට හිතෙන්නේ සාමාන්‍ය ලෝකයට බලනකොට අපි මොනවා හරි දෘෂ්ටියක් ගත්තොත් අපිට නැසලී ඉන්න පුළුවන් වෙයි කියලා. දැන් මිනිස්සු උගදෙනෙකෝ දෙවියන් වහන්සේ අදහනවා. එහෙම නැත්නම් මේ සදාකාලික අපිට ආත්මයක් තියෙන කියලා අදහන්නේ බය නැති කරගන්නයි. නමුත් එහෙම අදහන්නේ බය නිසයි කියලා සර්වඥාන්සේ දේශනා කරනවා. බයක් හිතේ තියෙන නිසයි ඇත්ත කාරණා ඇති ඇති නොදන්න නිසයි තණ්හාවක් අනුව ගිහිලා මේ විදිහේ කම්පන චංචල බවක් ඇති කරගන්නේ ඒගොල්ලන්ට එන කම්පන චංචල ගතියක් තමයි මේ එක එක වාද එක එක දෘෂ්ටි සර්වචනන්තේ එහෙම දෙයකින් අහුවෙලත් නෑ අහුවෙලා ඉන්න කෙනා අහුවෙලා ඉන්න තැනක් දන්නවා මේ අහුවීම නිසා එයා භවයේ තියෙන මරණයෙන් මත්තේ වෙන දේ දන්නවා ඒක ගැනවත් සම්බුවක් නැහැ ඒක ගැනත් තියෙන කතා භාවයක් එහෙව් ගතියක් සර්වචනාන්තිගේ තියෙන්නේ ඒ නිසා මේ පරිකාසිත විභංගිත බව කියන හිතේ සැලෙන ගතිය චංචල කම්පන ගතිය ප්‍රධාන ලක්ෂණයක් කෙලෙසද කෙලස් කියන හිත උලන් මැදින් තැනකපත් වෙච්ච පහන් දැල්ලක් වගේ නිට්ටරෝම සැලෙනවා. එහෙම නැත්නම් හොඳ උලන් මැදින් තැනක තියෙන වැව් වතුරක් වාගේ, දිය කඩක් වාගේ නිට්ටරෝම රැලි ගහනවා. කවදාකවත් ඒකේ නිශ්චල බවක් සහ එහා පැත්තේ යූරේ ඡායාව නිශ්චලව පෙන්වන්න පුළුවන් ගැතියක්. හඳ පායපු වෙලාවට ඒ සැලෙන වතුරේ ඡායාව පෙන්වන්නේ. පෙන්වන්න බෑ ඒක කඩ කඩ වෙලා. ඒත් හොඳට මේ නිසල විලක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒකේ හිතේ ඒකට එන ඕන දෙයක ඡායාව හොඳට පේනවා. මොකද ඒක තලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පරිත්‍යාසිත විපන්දිතනේ. මේ අද තියෙන ප්‍රධානම මේ සාමාන්‍ය නම්බුකාර ජීවිත ගත කරන දියුණුවයි සම්මත පොහොසත්යයි සම්මතයත් ගන්න පවා තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ අතහන කියන්නේ. සමහරතරම තියෙනවා චිත්ත පීඩා, චිත්ත සංත්‍රාස ඒක ඔක්කොම গুপ্ত ස්වරූපයෙන් අදම කියලා තියෙන කොහෙන් එනවදෝ කියලා කියන දාන්නේ. හොඳට කන හොඳට බොනවා සබ පහසුකම් ලබන ඔක්කොම දෙනවා. නමුත් දිගටම හිතේ ඇතුලේ හිස් ගතියක්, පාළු ගතියක්, කෝම්බයක් වාගේ මේ අඩුවක් පාඩුවක් තේරෙනවා. මේක බටහිර රටවල් වල ජීවනයේ සම්මත රටවල රාජධානි වල ප්‍රධානම රෝගයක් බාටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව පරිශන කරලා කරලා අන්තිමට ඒත් දැනගෙන තියෙනවා ප්‍රධාන වශයෙන්ම පරිසරයේ පවතින ආ වූ මේ බයලජ්ජා නැතිකමත් සංස්කෘතික දුර්ලභකම නිසා උපදින උපදින දරුවට පොඩි කාලෙමයි මේක හිතට එන්නේ වැඩි වියටපත් වෙනකොට ඒ කට්ටිය විකෘති කාමයට මත්ද්‍රව්‍ය වලට ලක් වෙලා මේව සනීප කරගන්න හදනවා ඒක වෙන්නේ වැඩි වෙන එකයි ඒක නිසා මේක පුංචි මනසට ඇති කරලා දෙන්න ඕනේ කියලා දැන් හතරේ පන්තියේ ළමයින්ගේ ඉඳලාම උගන්වනවා මේ විදිහට Taman කරා බයක්, සැකයක්, සුතුන්නා නොදක්නා දෙයක් එනකොට ඒකෙන් පැනලා යන්න හදන්න එපා. මත්තවේ පාවිච්චි කරන්න එපා. එහෙම නැත්නම් කාටරි ගහන්න බලින්න යන්න එපා. ඒක දිහා බලන්න. ඒ පරිසසිතේ මේ විපහන්දිතේ දිහා බලන්නේ කියන. ඉතින් බලන්න ලොකු පෞෂත්වයක් ඕන. නුඟක් වැඩි මහල්පත් වෙනකොට පෞෂත්වය ඇත්තෙම නැහැ. ඒ බුදුලා වහා කිපෙනවා. අනිත් පුදුලට හො ගහනවා. එතන තමන් හෝ මත් වෙනවා. ඒක නැත්නම් ඔය විවිධාකාර කාම ආසාවල් දිගේ යනවා මේ බොහොම සංසාර කම්පන කාම ආසාවල් දිගේ දුවල අරට යට කරන්න හදන වෙන්නේ මොකද්ද අර කැසුම් කුෂ්ඨ රෝගියා කහලා කහලා කුෂ්ඨ වැඩි කර ගන්නවා වාගේ එන්ටෙන් වැඩි කරනවා ඒ නිසා හතර පන්ති ළමයින්ට කියලා දීලා තියෙනවා ගුරුවරයා නැති වෙලාවක ඒ ළමයි එකිනෙකා විනිශ්චය විනිශ්චය ගන්න කොයිත් ගන්න පැන්සලෙන් යන ගන්න ඒක ඉතින් අපි දන්නවා අපි හතර පන්ති හතර පන්ති ඉන්නකොට ඉඳපු නිසා දැන් නම් මතක නැති වෙන්න පුළුවන් නමුත් ඒවා නැති දේවල් නෙවෙයි. ඉතින් එහෙම වෙනකොට මේ පන්ති ළමයින්ට කියන දේලා තියෙනවා තමන් ළඟ ඉන්න එක්කනට ඔයගේ ගායක් එනවා. සදාංගලයක් එනවා. ඇවිල්ලනොන තමන්ගේ ඇඟේ හැප්පෙනවා. එක්ක ගහනවා, එක්ක පැන්සලෙන් අන්න එක්ක ගිරිත් කරනවා කියලා අපි හිතමු. ඒතකොට කියලා තියෙනවා එයා ඒ වෙලාවේදී මෙන්න මේ පරිචකිතයකට විපන්දිතයකට ඇවිල්ලා තියෙනවා. එයා ප්‍රස්ත වෙලා තියෙනවා මොකක්ද කියන්නේ සැලෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය සැලිල්ල උඹට වුණොත් උඹ පරාදයි. ඒ නිසා එයා සැලුනට උඹට පුළුවන් නම් නොසැලී ඉන්න පුළුවන් ගතිය බලන්න. නැත්නම් නොසැලී ඉන්න කියන එක පන්තියේ පාඩමක් විදිහට උගන්වලා තියෙනවා. හැම වෙලාවෙදීම තව කවුරු හරි තමන්ව කුප්පණ්ඩ හදනවනම් ඒ කුප්පණ්ඩ හදන පුද්ගලයා සැලිලයි ඉන්නේ. ප්‍රස්ත වෙලා ඉන්නේ මොකක් අඩුවක් යාගේ තියෙනවා. ආන්නේ සලන ගතිය, සලෙන ගතිය Tamanne බෝ වුණොත් Taman පරාදයි බෝ වීම Taman අතේ තියෙන. ඒ ආතේ නෙවෙයි. ඉතින් එයා කුප්පන් දැරුවොත් කිපෙන්නේ නැතුව ඉන්නේ කියන එක නිතරම මේ හතර පන්ති ළමයින්ට කියලා දීලා කියලා ඒ ළමයි හයේ පන්තිට ගියාට පස්සේ ඒ අනුව දක්ෂ වෙච්ච ළමයිගේ ප්‍රශ්නාවලියක් මාර්ගයෙන් අහලා තියෙනවා දැන් මේ කියලා දීපු පාඩම මෙයාට තේරෙනවා. ඊටමත් දක්ෂ ළමයි ඒකට උත්තර දීලා තියෙන්නේ මට තේරෙනවා මම ගෙන් ගොඩක් ලාභ ලබලා තියෙනවා. ඒ මොකද මට කවුරු හරි මං දිහා බලලා කුණිච්චනවනම් විරිච්චනවනම් නැත්නම් මට ඇඟේ හැප්පෙනවනම් මට පේන්නේ එයාගේ විල කැළඹිලා වගේ කියලා. එයාගේ චිත්ත සංකානේ කැළඹිලා. ඒ කැළඹිල්ල මටත් දෙන්නයි එයා උත්සාහ කරන්නේ. නමුත් මට ඒ කැළඹිල්ල ගත්තොත් මං පරාද නිසා මං ඒ මොනවා කරත් මගේ හිත දිහා බලන්න මං ඉන්නවා. මම විරිච්චන උල්ජා බලන්න යන්නෙත් නැහැ. පැසලංග පැන්දලෙන් ගහින් ගලව බලන්න යන්නෙත් නැහැ. මොනම දෙයක් අත් කරන්නේ නැතුව මගේ හිත ආරක්ෂා කරන මගේ හිත දිහා බලනකොට අරයාගේ අර ප්‍රයත්න තීරව නිකම් බොල් වෙලා යනවා. ගන්න දෙයක් නැති වෙලා යනවා. එයි මේ නිකන් ඉන්න මට ගහන්න දෙන්න කියලා අහුවොත් තමයි මේ කුපිත කව, චංචල ගතිය, විපංජිත බව, පරිත්‍යාසිත බව අපිට බෝ වෙන්නේ. එහෙම නොවෙන්න නම් අපි හිතා ගන්න ඕන අපිට සතියේ ආරක්ෂාවයි, සතියේ සරණයි. ඒ නිසා මම ඒ වෙලාවේ සතිමත් වෙන්න ඕනේ. මම දැන් මෙතන. කහටවත් බෑම අවසලන්න. සලුනොත් මට සතිය නෑ මට කොන්දක් නෑ මට පෞරුෂත්වයක් නෑ ඒ නිසා කුපිත බව ඇති නොකිරීම පිළිද අකෝත්තාව නොකිපි මට ඉන්න පුළුවන්. ආනේක ඇති කරගත්තට පස්සේ ප්‍රශ්න තුනක් උත්තර තුනක් හම්බෙනවා. එකක් තමයි තමන්ගේ හිතේ චිත්තසංතානයේ නොසලී ගතිය නොසැලෙන ගතිය එහෙම දිගට පවතින නිසා ඉති වර්ධනයක් සිද්ධ වෙනවා. දෙක තරහා වුණා නම් කිපෙන්න තියෙන ලේ විස්නාවි පද්ධතිය රෝගකාරකයි. ඒක ඒකාන්තයෙන්ම අපිට අපස්මාර රෝග ඇති කරනවා. එහෙම වෙන්න ආරම්භේ ළමා වයසේදීම නොඇති තේරෙනවා. තුන්වෙනි එක අර පුද්ගලයා ගහන්න ආවට කොනිස්සන්න ආවට කුප්පන්න ආවට ඒ කුප්පන ප්‍රයත්න සේරම බොල් වෙනවා. මොනවාක් කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා මේ පරිත්‍ත්ත විභංජිත බව නිසායි මේ ලෝකේ පුංචි දරුවෝ කොහිට ගන්නේ මේ වැඩි හිතියෝ මේ දර්ශනවාද ඇති කරන්නේ ඒවා සේරම කුෂ්ඨ රෝග. කසාන කසාන කසාන වැඩි වෙන දේ. අන්න ඔබ දිහා බලන එක කරන්න නම් මෙන්න මේ සරුවචනාන්තේ මේ භක්මජාල සූත්‍රයේ අනිය අනිය මාර්ථයෙන් පෙන්වන විදිහට එහෙම වෙනකොට තමන්ගේ හිත දිහා බලන් ඉගෙන ගන්න ඕනේ. අරයාගේ හිතෙන් තමයි පටන් අරගන්නේ. මේ බුද්ධිලා ශරීරයක් එක්ක වෙලා පාවුලන් වශයෙන් තනක පහන් දැල්ලක් වගේ බස බස බස බස ගාලා එහාට පැත්තේ නැමෙනවා පේනවා. දැන් මේ පුද්ගලයාට ඒක බෝ කරන්නයි ඕන. එයාට ඕනේ මේ ළඟ ඉන්න කෙනාට දෙන්න. ඒ බව දැනගත්තා නම් වහාම ඒ පරිදන්තේ විපංජිතේ ඇති නොකිරීම පිණිස Taman සතිය පිහිටවුවට පස්සේ හරියට යුද ප්‍රකාශ කරුවාට පස්සේ ඒ විශාල ආරක්ෂක නගරේ අතුල් නුවර වාහකට වහලා දැම්මා වගේ. අතුලට කාටවත් අත් එන්නේ නැහැ. මුරකාවල් දැඩි අවධානයේ ලක් කරුවාට පස්සේ ආරක්ෂාව සැලසෙනවා. ආන් මේ වගේ තමයි සතිමත් වෙනවනේ. ඒ පරිත්‍යාගයේදී පන්දිතේ බෝවින රෝගයක් පාටපත් වෙන්නේ නැතුව රැක ගන්න පුළුවන්. ඉතින් 6 පන්ති ළමයි කියලා කියන්නේ අවුරුදු සාමාන්‍ය 11ක 12ක ළමයි විස්තර කරලා තියෙනවා. මට පේනවා ඒ ළඟ තියෙන විල කැළඹිලා. මට දැන් තියෙන්නේ මගේ විල ආරක්ෂා කරගෙන ඉන්න එකයි කියන්නේ. නමුත් ඒ දරුවගෙන් හොඳ ප්‍රකාශන කරනවා. මොනවාද? ඒ දරුවට පේනවා මම මේ විදිහට විල ආරක්ෂා කරන්න උත්සාහ කරාට පන්තියේ ගුරුවරයා උගන්වලා ගෙදර ගියාම අම්මට කේන්ති ගියාම තාත්තට ඉබේම තද වෙනවා. තාත්තට කේන්ති කියලා මොහොතකින් අම්මට තද වෙනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා මේ පොඩි හතරේ පන්තියේ පාඩම ඉගෙනගෙන නැහැ. එයත් හිතන්නේ එකට එක කරන්න ඕනේ කිව්වොත් කියන්න ඕනේ ගැහුවොත් ගන්න ඕනේ බන්නොත් බනින්න ඕනේ කියලා අන්තිමට මේ විල් දෙකම කැළඹෙන හැටි දරුවා ගෙදරින් බලන්න පුළුවන් ගුරුවරයෙක් කියලා කියනවා අනේ මේ අපේ හතරේ පන්තියේ පාඩම අපේ ගුරුවරු වැඩි හිටුව දන්නේ නැහැ ඒ නිසා මෙවැනි දරුවෝ ලොකු වෙනකොට නම් ඔන්න ඔය කියන අසහනය නැතුව මේ පරිත්‍යාසිත විපන්දිත නැතුව මේ මත් රෝග කුඩු රෝග එහෙම නැත්නම් මේ විවිධ මත සාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි නැතුව යමක් මතු වෙනකොට ජානකං පස්සතං වේදිතං වෙන්නේ අජානනං අපස්සතං වේදිතං වෙන්නේ ඒක දැනගෙන දැකගෙන ඒක පිළිබඳව වින්දනය ලබන්නේ ඇති හැටියට ඒ නිසා ආස්වාද ප්‍රසආස භාවනා කරන කෙනා ආශ්වාසයේ එනකොටම කිසිම වාදයකට කිසිම මේ මාතයකට ඉඳ නොතබා එන්නකොටම ඒක ඇති හැටි බලන්න නම් අරමුණ මතුවීමත් සමගම චිත්තක්ෂණයක්වත් ඉඳ නොතබා අපි කියන අප්‍රමාදීව අරමුණ දිහාවට හිතවගන්න ඕනේ. නොයදුවොත් ඒකාන්තයෙන්ම අපිට පුරුදු වෙලා තිබුණේ මති මතාන්තර රාශියක් ඒ අතරමැදට පැමිණිලා අපි දකින්නේ යථා භූතේ නැත්නම් ඇති ඇති නෙවෙයි අපිට ඕන දේ අපිට හිතෙන දේ. සාමාන්‍යයෙන් කියනවා කම්මල් කාර්යය යකඩය රත් කරලා තියෙන උදුණෙන් ගත්ත ගමන්ම තැලිල්ල පටන් ගන්නවා. දේලුනොත් සීතල වුණොත් තැලෙනවා. සැකනේ රත් වෙච්ච ගාය තලා ගන්න. ඒ වගේ තමයි අරමුණක් අපි ළඟට එනකොටම ඒ කාන්තේ මේක පිවිතුරුයි පිරිසුදුයි. මති එන්න වෙලාවක් නැහැ. එනකොටම මෙනෙහි කරගන්න පුළුවන්. අපි මේ ඉඳලා ඕන ඩංගෙට යනවා. යන අතරමැදි අපි මෙතනින් අදිස්ථාන කරගන්නවා දැන් මේ වෙලාව කියන්නේ පින්න පාතේ. එහෙම නැත්නම් මේ වෙලාවේ ගිලම්පස ටිකක් ගන්න. ඔය යන අතරමැදි මොකක් හරි උසුළු දර්ශනයක් හෝ කේන්ති යන දර්ශනයක් දකිනවා. දැක්කට පස්සේ අපි එතනම නතර වෙලා ඒ උතුම් විසඳුවත් එක්ක විනා hina වෙන්නෝ කේන්තියත් එක්ක කේන්ති ගන්න ගියොත් අපි දන්නවා ඒකාන්තයෙන්ම දානශාලාවට යන ගමන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ පහුවෙනවා. අපි ඒ වෙනුවට මේ මම යෑමේ හිත තියාගෙන හිටියේ දැන් මගේ හිත දැකීම දිහාට කැඩුනා. මම දැන් බලන්නේ යන්නේක් නෙවෙයි බලන්නේක් පාටපත් වුණා කියලා බලනවා බලනවා දකින්න දකින්න කියලා වහාම මෙනෙහි කළොත් අඩු ගානේ අපිට හිතා ගන්න පුළුවන් එළියට බැස්සේ ඕකට නෙවෙයි කියලා එකවත් තේරුම් ගන්න පුළුවන්. එහෙම නොවුනොත් වෙන්නේ අර දකින්න දර්ශනය අනුව එක්කෝ ප්‍රීතියක් එක්කෝ කනගාටුවක් යන්නේ ඒක දිගේ තව තවත් ඇවිල්ලා පැටලෙනවා. පැටලෙන්න පැටලෙන්න කාරණා තුනකින් පරිදෙන. එකක් තමයි එළිය ආදියට තිබ්බ ප්‍රධාන ගමන බාධා වෙන්නේ. දෙක තමන් ඉන්නේ අසතිය. ඒ වගේම දැක්කොත් ප්‍රිය දෙයක් රාගය මතුවෙමින් කෙලෙස් පහළන දැක්කොත් අප්‍රිය දෙයක් අමනාපය ද්වේෂය පහළ වෙලා කෙලෙස් ගත වෙනවා. ඒ නිසා ප්‍රධාන කාරණාවෙන් හැලෙනවා අසත්‍යමත් වෙනවා කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා මේ දැකීමකටයි මගේ හිත ගිහිල්ලා තියෙන්නේ ප්‍රිය හෝ අප්‍රිය වේ කියලා වහාම මෙනෙහි කරගන්න පුළුවන් නම් අර වාහිතුර ලැබෙනවා. මොකද වහාම දැකීම විශේෂ සතිය ඇති කරගත්තාම ප්‍රියාප්පේ භාව නිසා මගේ රාග ద్వේෂ පහළ නොවේවා කියලා කෙලෙස්ෙන් ඉඳ නැති වෙනවා. මම හිතේ දානශාලාවට යමින් කියලා ගමන සිද්ධ වෙනවා. ආහනේ විදිහට අපි ඇති වෙනකොටම මෙනෙහි කිරීම තමයි මේ පරිත්‍යාසිතයි විභංගිත බවයි නැති කිරීමේ ක්‍රමය මේක තමයි සර්වඥාණන් අපිට කියලා දෙන තියෙන රහස ඒ ඒ වෙලාවේ ඒ ඒ මොහොතේ සතිය යුක්තව ගත කරන්න. එහෙම නොවුනොත් අපේ හිත ක්‍රම දෙකකින් අවිද්‍යාවට වැටෙනවා වෙන විදිහට කියනවා නම් දික්ඛ උපාදාන වලට වැටෙනවා. දික්ඛ උපාදාන වලට අවිද්‍යාව උපාදාන වලට හේතු දෙකක් පෙන්නලා තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යා, මිච්ඡාපටිපත්‍ය අවිද්‍යයි කියන. අපපටිපත්‍ය අවිද්‍යයි කියලා කියන්නේ අපි මේ වෙන සංගතිය දන්නේ නැහැ. ඒ වගේ කෙලෙස් ආවම කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා ඒ ඒ ඒ මන්තරේ දන්නේ නැහැ. ඒක නිසාත් අපිට කෙලෙස් ප්‍රවාහය දිගට වැටෙනවා. දෙක තමයි ඕකට කරන්න තියෙන්නේ මේකයි කියලා වැරදි දෙයක් හිතාගෙන ඉන්නවා. අපපටිපත් මිච්ඡාපටිපත්‍ය විද්‍යා ওই කෙලෙසේ ආවේ අර මනුස්සයාගේ වැරදි නිසා කියලා ඒ මනුස්සයා ගහන්න ආවේ. එහෙම නැත්නම් අනේ තිස් මගේ හිත කෙලෙස් පරිත උනා කියලා කනගාටුටපත් වෙනවා. මේ තේරම සිද්ධ වෙන්නේ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව. වැරදි විදිහට ගත්ත අවිද්‍යාව. එකක් තමයි හරි ක්‍රමේ දන්නේ දෙක තමයි වැරදි ක්‍රමේ හරි ක්‍රමේ කියලා හිතාගෙනවා. මෙන්න මේ කාරණා දෙකක් නිසා අපිට පරතෝ භෝෂයෙන් තොරව අනුන්ගේ ත්‍යාදීමකින් තොරව කවදාකවත් ප්‍රශ්නකින් ගොඩ එන්න බෑ. අපි කල්පනා කරන තාක්කල් ওই දෙකෙන් එකකට අහු වෙනවා. ඒක නිසා නරුවචනාන්තේ මේ සමන්වහන්සේට දොස් කියන කෙනෙක් දැක්කට පස්සේ කොටපාදාගෙන එයින් මේ ධර්ම දේශනාව කරන්නේ මොනම අරමුණක් අපේ ඉදිරියට ආවත් ඒන අරමුණේ හැම වෙලාවෙදිම එක්කෝ මේ මිත්‍යා ඒ අපපටිපත්‍ය අවිද්‍යාව නිසා මෙවැනි වෙලාවක ක්‍රියාකල යුතු ආකාරය නොදන්නා නිසා හිත නන්නත්තර දෙක මේකයි මේ වෙලාවට කල යුත්තේ කියලා මෝඩ ගුරුන්වහන්ස කෙනෙක් කියලා දීපු කතාවකට අහුවෙලා ඒ දිගේ යන්න ගියාම අපේ හිත රාගයට හෝ ද්වේෂයට හෝ ප්‍රධාන වශයෙන් මෝහයට යට වෙනවා. ඒ නිසා මේකට සතියෙන් නැත්නම් එළඹ සිට සිහියෙන් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අප්‍රමාදේ අරමුණ එනවා තා සමගම අතරමැදට වාදවලට ඉඩෙන්න නොතබ අවිද්‍යාවට ඉඩෙන්න නොතබ කල් නොයව අරමුණ මෙනෙහි කරනවා කියන්නේ. ඒ මෙනෙහි කිරීමල පමා වුණොත් ඒ පමා වෙන චිත්තක්ෂණයක් පාස මේකට රාගේ හෝ ද්වේෂේ වැඩ ගන්න තියෙන අවස්ථාවේදී. ඒක නිසා මේ <clears throat> දෘෂ්ටි පිළිබඳව කතා කරන එහෙම නැත්නම් මේ භව තණ්හාවට අහුවෙලා මේ කටයුතු කරන වැඩේ වේවා නැත්නම් කාම තණ්හාවට අහුවෙලා අපි කරන ඉඳුරම් පිටවීමේ කටයුත්තදී හෝ වේවා එනතා විභව තණ්හාවේදී වේවා ඒ තුනටම සතිය ඒකාකාරකම එක වැඩ කරනවා. ඒ වැඩ කරන වෙලාවේදී අරමුණ මතු වෙනවා හා සමගම අරමුණට හිත විහිදුවන ගතිය. අතරක් නොතබ පවත්වන ගතියෙන් තමයි අපිට අර ඒ අරමුණ පිළිබඳව මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා මේ අරමුණේ තියෙන්නේ કોઈ කාලෙන් බැලුවත් මේ නාම රූප දෙකය කියලා ඒක දැක ගැනීමට තියෙන අවස්ථාව බොහෝමත්ම වැඩි අරමුණ ඇති වෙනවත් හා සමගම මෙනෙහි කළොත්. එහෙම නොකළොත් අනිවාර්යයෙන් මේක ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද හොඳක්ද නරකක්ද මංගලයක්ද දුමංගලයක්ද කිය අර සම්මත කරුණු ප්‍රත්‍යක්ෂි හිත අවුල් කරනවා. නාම රූප දෙක දැක් ගන්නව වෙනුවට අපි එතන ස්ත්‍රියක් පුරුෂයෙක් හොඳක් නරකක් වමක් තකුණක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඇත්ත ඇති ඇතිද නොදැනීමේ අවිද්‍යාව පහළ වෙනවා. ඊට පස්සේ ඒක දැක්කේ හොඳ දෙයක් නරක දෙයක් මේක සතුටක් මේක කනගාටුවක් කියලා අර කලින් ගත්ත සංඥා රාශිය නිසා අපේ හිතේ තියෙන මතිමතාන්තර නිසා අපි රාගය හෝ ద్వේෂය වැරදි මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව නිසා තවදුරටත් අවුලෙන් අවුලටපත් වෙනවා. ඉතින් මේක අර ආධුනිකයාට විශාලම බරක්. සතිය පිහිටවන්න පිහිටවන්න මේ දෙකම ඇවිත් ඉන්නවා. මේ දෙකම හිපෙන්න ගන්න. තමන්ගේ තියෙන වැරදි මත බොහෝ කොට උත්සන්න වෙලා පේන්න පටන් ගන්නවා. තමයි මෙතෙක් කල මේ කාරණා නොදක නොබලා මේ කටයුතු කර බව වැටහෙනකොට අර වෙනදා ඒ දණ්ඩේ යන්න බැරි පඬිතුයාට වගේ වෙනදා කරන වැඩ ටික තිබුණත් මහා අවුල් ගතියකට එන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ අන්නේ අවුලේදී ඒ තමන්ගේ පෞරුෂත්වය නැත්නම් තමන්ගේ කියන ආරේ කඩා ගන්න නැතුව යන්න හොඳ සීලක පිළිගන්න. සිල්ලතුන් අතරට වෙලා ඉන්න ඒ වගේම ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය යෙදිලා බෙහෙත් පන්තියක් වනකොට රෝගේ ටිකක් ඇවිස්සෙනවා ඒක ස්වභාවයි. තුවාලයකට බෙහෙත් දාන්න කියලා තුවාලේ වනමුකේ පාදනකොට දැවිල්ලයි. ආන්න ඒක දැනගෙන ටිකට කටයුතු කළොත් ඒ අවිද්‍යාව පාට දෙකකින් ඇහිලා තියෙන මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම අපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ වැරදි දෙයක් හරි දෙයක් විදිහට හිතාගෙන ඉන්න එක මෙන්න මේ දෙකම එක අර ගැලවෙනවා ආන්නේම නොගැලුනොත් ඒ නොගැලුනොත් ඒ ගැල නොගැල වෙන්නේ ඇත්ත ඇති හැටියෙන් නොදැක නිසා ඒ නිසා විපස්සනා ඥාන පටන් ගන්නකොටම ඉතිසලාම මතක් කරලා දෙන්නේ අරමුණකට හිත යොදනකොටම ඒ අරමුණේ නාම රූප පරිච්ඡේද ඥානෙ සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් මේ බලන බැල්මේදී මෙන්න මේ කොටස් නාම කොටස මේ කොටස් රූප කොටස් කියලා දෙක වෙන් කර දැනගන්නා මට්ටමට අරමුණ හිතයි සම්පාත වෙන්න ඕනේ සම්බන්ධ වෙන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ යම් ආකාරයකට මත වෙනකොටම අරමුණේ නාම රූප වශයෙන් වෙන්කොටලා දැන් ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඒ නොදැක්ම නිසා ඒ නොදැනීම නිසා මෙතන ස්ත්‍රියාවක් පුරුෂයෙක් හොඳක් නරකක් විදිහට අපේ හිත අර ප්‍රත්‍යක්ෂයට යට වෙන තියෙන අවස්ථාව වෙන්නේ. ඉතින් ඒ නිසා විපස්සනා භාවනාවේදී ප්‍රධාන වශයෙන්ම ඒ යම් විදිහකට අරමුණකට එනකොටම අපි හුස්ම ඇතුළට ගන්නකොටම මේ ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට අපි දන්නවා පිරිමැදීම. එතකොට අපි දන්නවා දීර්ඝ ගතිය. එතකොට අපි දන්නවා අනාකූල ප්‍රවාහයක් මේ විදිහට දකින්නකොට අපි දන්නා මේ වායෝ පොත්හබ්බ ධාතුව නිසා ඇතිවෙනා වූ රූප කොටස් මේක පිටවීමෙන් වෙන්කොට දැනගන්නා ගතියද කියන්නේ අපි නාම කොටස කියලා දැනගන්න ගතිය. එතකොට මේ ආස්වාදයේ ආස්වාදයේ තියෙනවා නාම කොටස් රූප කොටස්. ආස්වාද වෙනකොටම ආස්වාද කියලා මෙනෙහි කරනවා අපි දැනගන්නවා ආස්වාදයේ ස්වභාව ලක්ෂණ. ප්‍රසාර කරනකොටත් ප්‍රසාර කරනවා කියලා මෙනෙහි කරලා ආස්වාදයෙන් වෙනකොල දැනගන්න දැනගන්න ඒ කන්න ගන්න ආස්වාදයක් සාස අදුගානේ මේ තමයි රූප ධර්ම කොටස් මේ තමයි ඒක දැනගන්නා නාම ධර්ම කොටස් කියලා මේ දෙක බෙදෙනකොටම ඒ පුද්ගලයාට හොඳට තේරෙනවා මේ නාම වලට සහ රූප වලට බෙදන්න බැරි මොන්නම දෙයක්වත් මොන්නම අරමුණකවත් නැහැ වෙන විදිහට කියනවා නාම රූප දෙකෙන් පරිබාහිර වූ ආත්මයක් නැවුම්කාරී සදාකාලික දෙයක් විනාශ වෙන්නේ නැති දෙයක් මොකක්වත් හොයාගන්න බැරි වෙන එකක්. සක්මන් කරනකොටත් එදිනදා කටයුතු කරනකොටත් සෑම අරමුණකම ඉතින් මේ නාම රූප දෙක බෙදා ගන්න තත්ත්වයට ගියත් ඒ පුද්ගලයා තුළ ඒ සාස්වත දෘෂ්ටියට එහෙම නැත්නම් මේ සදාකාලීව පවතින මදයක් හරයක් සාරයක් එහෙම නැත්නම් නාම රූප දෙකට වෙනස් වූ වෙන සර්ව බලධාරී කමක් නැති බව අති කොට තේරෙන්න ඕන. තේරෙන කර්ම මේ මෙනෙහි කිරීම දිගට යන්න ඕන. මෙනෙහි කිරීම කරන්න කරන්න කරන්න කරන්න අපි මෙතෙක්ල් හිතාගෙන හිටියනම් මේ පේන නාම රූප දෙකට එහා ඔක්කොම තීන්දුව කරන දෙවියන් ආදී නමක් ඉන්නවා. නැත්නම් මේවා හොයා බලාගන්න වෙනම බලකාරකෙක් ඉන්නවා. සප විඳින්නෙක් ඉන්නවා ආදි වශයෙන් ඒවා තුනි වෙන්න තුනි වෙන්න ඒ වගේ තියෙන සාරත්වේ නැති වෙන්න නැති වෙන්න තේන්නේ නිකන් අපිම දුර්වල වෙලා යනවා වගේ පට වෙලා යනවා වගේ ජීවිතේ නිරත් නිසාරත්ත ගතියක් තමයි ඉන්න තියෙන්නේ. ඒ නිසා මුගල දෙනකොට ඒ අරමුණේ නාම රූප වශයෙන් පේන්න පටන් ගන්නකොටම මේ භාවනාවේ නිරස ගතිය. හරි ඉස්සර වගේ ඒ ප්‍රඥප්තියෙන් හැරෙන්න හැරෙන්න හැරෙන්න ඒක නිකන් ව්‍යංජනයක කඩ ගැස්ම නැති වුණා වගේ. අර දීවැඩිය රෝගියාට ඒ සීනි රස නැතුව ආහාර ගන්නකොට වගේ. එහෙම නැත්නම් මේ සුද්ධිර පීඩන සහිත පුද්ගලයාට තෙල් රස නැතුව ආහාර ගන්නකොට වගේ නීරස ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසායි අපි එකම අරමුණක බොහෝ වෙලා ඉන්න බැරුව හිත පණින්නේ. හිත විවිධ අරමුණු දිගේ හොයන්නේ එකම අරමුණු දිගේ ඉන්නකොට ඉන්නකොට මේ නීරස ගතිය නිසායි අරමුණ එකී කර වෙන නිසායි එන්න වෙන්නේ ඒකාකාර ගතියක් එනවා. ඉතින් අරමුණ වෙන අරමුණ ගන්න ආනාපාන කරපු එකන එක්ක ඇස්තරල හරි බාර. එනත සාධ්‍යාතිකේ හරි යනවා. කිචිලිදිකේ හරි යනවා. වේදනාතිකේ හරි යනවා. මේක හොඳට තේරුම් අරගන්න නම් මේ සංසාරේ හොඳට ඕම දුක් විඳලා මේ සංසාරේ කුෂ්ඨ රෝගියා කුෂ්ඨයට කඩන්න වාගේ සංසාර රෝගෙට මේ ඉරියව් මාරු කිරීමෙන් අරමුණු මාරු කිරීමෙන් කවදාකවත් ගුණයක් යහපතක් වෙන්නේ නැති බව දැනගෙන ඉවසාගෙන මේ නාම රූප දෙකම විදිහට බලන හිතියොත් විතරක් කොහොඳටෝ මතක තියාගන්න නාම රූප දෙකේ පරිපූර්ණ භාවයෙන් විතරක් මේ පච්චේ පරිග්‍රහණය කියන්න පුළුවන් මේ සෑම නාම රූපයක්ම මතුවෙන නාමයක්ම ඒ රූපයක්ම අ හේතුකෝ මතුවෙනා නෙවෙයි ඒකට අදාළ හේතු සහිතවයි මතුවේ. ඒක අපිට තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ලෝකේ පවතින ආ වූ හේතුඵල ධර්මතාවයක් අනුවයි සිදුවෙන්නේ කියලා සෑම නාමයක්ම අපිට පේන්නේ මේ ආවට ගියාට මට මට වද දෙන්න. මට එපා කරවන්න පහළ වෙනවා වගේ පේන තියෙන්නේ. ඒක පහළ වෙන්නේ එව්වට න්‍යාම ධර්මයක් අනුව. ඒසා නාමේ සා නාමේ හේතුව රූපේ සා රූපේ හේතුව වශයෙන් යුගල යුගල වශයෙන් තේරෙනකොට පේනවා මේ අහේතුක දෘෂ්ටි නැත්නම් අපි මේකේදී සඳහන් කරේ අදිච්ච සමුප්පන්න දිට්ඨිය කියලා. හිතුව දෙයක් වෙන්න පුළුවන් කියන දෘෂ්ටිය කැඩලයක්. අර නාම රූප වශයෙන් බලනකොට මෞංකාර දෙවියෙක් ඉන්නවා ඒ කියන කතාව කරලා. මේ විදිහට හැම නාමයකටම හැම රේඩියෝ හේතුව රූපයකටම හේතුවක් තියෙනවා කියලා දැනගන්නකොට මේ හේතු නාම පාලනය කරගන්න පුළුවන් මම ඒක ඇතුළත ජීවත් වෙන ජීවාත්මය නැති බව වැටේ. ඒ නිසා පාරමාර්ථ කතා ජීවාත්ම කතා දෙකම කඩලා යනවා. දෘෂ්ටි මූලික ප්‍රධානම විශාල දෘෂ්ටි දෙකක් තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානය සහ පච්ච පරිග්‍රහ ඥානය සිදුවේ. නමුත් ඒකෙදී හොඳට මතක තියාගන්න ඕනේ නාම රූප පරිච්ඡේද ඥානයේ පූර්ණ වීමක් පිළිපි පිළිච්ච ගතියක් සම්පූර්ණ ගතියකටපත් නොවි කවදාකවත් හිතලා අදිස්ථාන කරලා පච්ච පරිග්‍රහව ගන්න බෑ. ගත්තට ඒක නෙවෙයි මෙතන මේ අදහස් කරන්නේ. ඒ නිසා නාම රූප වශයෙන් හැම එන අරමුණක්ම පරියන්ක ඉඳගෙන ඉන්නකොට හෝ සක්මනේදී හෝ එදිනදා වැඩ කරනකොට වුණා නම් ඒ මුදුලට ආය වෙන පඳුරු පාක් උඩන් දෙන්න ඕනකමක් නැහැ. පත්‍ය පරිකා ඥානෙන් අනිවාර්යයෙන් එනවා. ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරනවා ආනාපාන සතිය ගත්තත් ඒකේ 11 ආකාරයක් තියෙනවා. මේ 11 ආකාරෙම දකින්න. ඒකේ අතීතනාගත පච්චප්පන්න කියලා ක්‍රම තුනක් තියෙනවා. මොහො දුරේ සම්පිතේ කියලා ළඟ දුර වශයෙන් පළු දෙකක් තියෙනවා. ගොරෝසු සිව් වශයෙන් ඕලාරික සිව් වශයෙන් අලු දෙකක් තියෙනවා. හීන ප්‍රණීත වශයෙන් ප්‍රිය අප්‍රිය දෙකක් තියෙනවා. ඊගාට අජ්ජත් බහිද්දා කියලා දෙකක් තියෙනවා. ඉතින් අවාසනාවට වගේ අපේ මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවක් තියෙනවා. මේක ගොරෝසු වෙලාවේ තමයි භාවනාව හොඳ සිව් වෙනකොට භාවනාව වැරදිලා කියලා අපි වැරදි ගත්ත මතයක් තියෙනවා. দূරයේ තියෙනකොට වැරදි, සම්තිකයේ තියෙනකොට හරි කියලා අපේ මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම ආනාපානය ඈත්ල යනකොට හයිය හොස්ම අරගෙන හරි ළඟට ගන්න හදනවා. ඒ වගේම හීන ප්‍රනීත දෙකෙන් ප්‍රනීතව මිහිරියාවෙන් යුක්ත ආස්වාදය සහිත ආස්වාදයට බණ අපයි. ඒ ආස්වාද ප්‍රසාදයේ රස විහිර නැතිවම වැරදිලයි කියලා හිතනවා. ඊගාට අජ්ජත් වශයෙන් ආස්වාදයේ ආස්වාදයේ වැටෙනකොට හොඳයි. ඒ කොහේදෝ තනක සිද්ධ වෙන්න වගේ පිටතනක සිද්ධ වෙනවා වගේ වැටෙනකොට ඉන්නවා එනම් ආ භාවනා කරලා ඉන්නේ. මෙන්න මේ මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව තියෙනකන් මේ වැරදි අදහස් තියෙනකන් අපිට කවදාකවත් ආනාපානේ හෝ පිම්බීම හැකිලිමේ 11 ආකාර දැක්කන්න ලැබෙන්නේ නැහැ. මේ 11 ආකාර දකින්න නැතුව නාම රූප පරිච්ඡේඥානෙ සම්පූර්ණ වෙන්නේ නැතුව ඒ කලේ පිරෙන්නේ නැතුව කලේ උතුරන්නේ නැහැ. පිරෙන්නාට පස්සේ නම් උතුරන. ඒක තමයි පච්ච පරිකා ඥානය වෙන්නේ. ඒක වෙන්නේ නැතුව කවදාකවත් ඔය අත්ත්‍ය දිට්ඨිය, ජීවාත්මය, නැත්නම් මමෙක් කියන එක කඩන්න. ඒක නිසා ඒ සෑම නාම රූප පරිඥාන සම්පූර්ණ වීමත් සමගම එක දෘෂ්ටියක කැඩීමක් සාස්වත දෘෂ්ටි නැත්නම් මේ ඉස්තර නිර්මාණ වාදයේ කියන වෙලෙක් මේක මේක මැව්වා මැවූ කාර්යයක් ඉන්නවා නාම රූප දෙකට පරිබාහිරව මැවූ කාර්යයක් ඉන්නවා කියන කතාව අත්ගාල බලලා නැති බව හොඳට තේරුම් ගන්න. එතකොට ඇත්ත ඇති හැටියට දැකීමේ විද්‍යාවක් බොරුව ඇත්ත වශයෙන් තේරුම් අරගත්ත තිබුණු මිත්‍යා විද්‍යාව දුරු වීමෙන් ඇති විද්‍යාව කියලා දෙකක් පහළ වෙනවා. ඒක භාවනා කරන කෙනාට වහාම එතන එතනම වැටෙනවා. ඒක නිසා කවදාකවත් අපිට කියන්න බෑ කොච්චර භාවනා කරපු කෙනෙක් වුණත් මම ආස්වාස් ප්‍රස්වාස දෙක ආනාපානෙ දැන් දැකලා ඉවරයි කියන දෙයක් නැහැ. සර්වඥතාඥානෙ දැක්කට පස්සේ ආනාපාන භාවනාව කරා. සහතන් වහන්සේලාත් ඒක වඩනවා. අනාගාමීතුමුණුත් වරිණ. මේ විදිහට හේක පුද්ගලයෝ හැම කෙනෙක්ම මේ බලන්නේ මොකද්ද? ඒක දකින්න දකින්න දකින්න දකින්න අර අවිද්‍යාව දෙකේ දුර්වීමත් විද්‍යාවගේ පහළ වීමත් වෙන නිසා ඒ පුද්ගලට වාද මත වලට යන්න දෙයක් නැහැ. නිසා සබවචනන්තේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට මේ වගේ අස්පනා අපිට සිදුවෙන විපස්සනා වශයෙන් භාවනා කරනකොට අස්පනා අපිට සිදුවෙන අරමුණ හරියට දැක්කේ නැත්නම් ඒ නොදැක ගම ඒ නොදන්නා කම නිසා වේදනාවේ වින්දනයේ වේදයේ දැනීමේ අඩුපාඩුවක් ගන්න. අන්නේ අඩුපාඩු පුරවන තමයි මේ දික්කිය වලින් මේ විපන්දිත වලින් පරිත්‍යාජිත වලින් සම්පූර්ණ කරන්නේ. ඒක නිසා නිශ්චිතස්ස චලිතං කියලා භගවතුන් සඳහන් කරනවා. යම්මක දෘෂ්ටියක් අපි එල්ලී ගත්තොත් ඒ දෘෂ්ටි හැදිලා තියෙන පරිත්‍යාජිත විපන්දිත නිසාමනේ එන සම්පල් පරිසංස්පාසයෙන් සංකල්පවාදීකව දෘෂ්ටි ඇල්ලලා තියෙන. ඒ දෘෂ්ටියක් අපි හේතු වෙච්ච ගමන් අපිට ඒ දෘෂ්ටියේ තියෙන සංසාර කම්පනකම එන්න පටන් ගන්නවා. නිශ්චිත අස්ත චලිතන අපි හිතන අපි කියන මොකටද හේතු වෙන්නේ නොසැලී ඉඳයි කියන. බලන්න අපි හේතු වෙන්නේ සංකල භාවයකට. එහෙමනම් අපිට හම්බ වෙන්නේ නැති කම්පනයක්. නැති චලනයක්. අනිශ්චිත අස්ත චලිතන් නැති. දරුවචන් කියන මොකටද හේතු නැති වෙච්ච මිනිහට කිසිම චලනයක් නැහැ. මොනවත් මොකටත් හේතු වෙන්නේ නැහැ කියලා කියන්නේ සත්‍යක වාදයට හේතු වෙන්නේ නැහැ උච්ඡේද වාදයට හේතු වෙන්නේ නැහැ ඇත්ත ඇති හැටියෙන් මේ වෙලාවේ පේන දේ විතරයි බලන්න ආස්වාද කරනකොට ආස්වාදයේ පමණයි ප්‍රසවාසය කරනකොට ප්‍රසවාසයේ පමණයි එහෙමනම් ඒ බුද්ධිලා මතියක නෙවෙයි ඉන්නේ දෘෂ්ටියක නෙවෙයි මතයක නෙවෙයි අන්නේ විදිහට සලිතං අසතිපස්සද්දි අන්න ඔය විදිහට මොකෙකත් එල්ලෙන්නේ නැතුව කම්පන චංචල නැති එක තමයි පස්සද්ධිය කියන්නේ. පස්සම්බයං කාය සංඛාරං අසුචිස්සාමිති සික්කති කියලා කියන්නේ සැලෙන්නේ නැහැ. සංසිද්ධියක් ඇති වෙනවා. පස්සතිය සති නැතින හෝති. පස්සතිය කියන්නේ මේ පිරිච්ච ගති ආවන කුණකට පහන එන වෙන පහන් දැල්ල වගේ එහාට පැයට නැතියක් නැහැ. වැනෙන සුළු ගතියක් නැහැ. කොන්ද පණ නැති ගතියක් එන්නේ නැහැ. නැතිය අසති ආගති ගති නොහෙති. ඒ විදිහට වැනෙන්නේ නැත්නම් ඒට යෑමක් එයින් ඒමක් කියන එහෙම හේවීමක් ඇති වෙන්නේ. ආගතිකතිය අසතිය චුතිප චුතුපපාතෝ අසතිය. යම් කිසි කෙනෙක්ගේ දකින දකින අරමුණේ ඒක මගේ ඒකෙන් මම මම ආත්මය ඒකයි ආදි වශයෙන් ඒකට ගන්නවා ඒකෙන් ගන්න කතිය නැත්තම් ඒ මනුස්සයාට ආය මරණයක් උප්පත්තියක් කියන දෙක එතරම් නැතිනවා ඒ කය බිදි මරණයමත් අර දකුණට බටේ තොඩුව දාලා මිනිහේ තියෙන කතාව නෙවෙයි එතන එතන චුතුපාත චුතුපපාතේ නැතිලා පටන් ගන්නවා චුතුපපාතෝ අතති නේවිතං මේ හොරා න උබේ මන්ත්‍රේ ඒ තේවන්තෝ දුක්ඛය. එතකොට මේ පුදුරට හිතෙන්න මම යන්න ඕනේ. මේක මෙතර, ඒ ඊතර, මේ අතරමැද කියන ඒ තුනම නැති වෙනවා. ඒ විදිහට කියනවා ඉන්නේ කොතනද? කොතර වෙලා ගිහිල්ලාද මොනවත් මතක නැති. ඒ මේ දෙච්ච වෙලාව තමයි දුකේ කෙලවර. උගෝදෙනෙක් මේක අත්දකිනවා. නමුත් ඒ වෙලාවට තියෙන බයක් කම්පනයක් මේ වැරදිලයි කියලා. මේ සතිය නැතුව කියලා, මේ සමාධිය නැතුව කියලා බලනකොට ඒතර තමයි උත්කෘෂ්ඨ සතිය තියෙන්නේ. එතන තමයි උත්කෘෂ්ඨ සමාධිය තියෙන්නේ. නමුත් ඊට හැලෙන ඒකතියට එනකොට හැලෙන අර චංචල කම්පන විස්කන්දිත පරිචිත භාව දෘෂ්ටි මාර්ගයෙන් තේරුම් ගත කෙනාට නම් තේරෙනවා හරියට සති සමාධි පිහිටියාට පස්සේ ආනාපාන දෙක අතරමැදත් මේ தත්ත්වය තියෙනවා. හිතවිලි දෙකක් අතරමැදත් මේ தත්ත්වය තියෙනවා. වේදනා දෙකක් අතරමැදත් මේ தත්ත්වය තියෙනවා. ශබ්ද දෙකක් අතරමැදත් මේ தත්ත්වය තියෙනවා. යන තරමට හිතේ නොසලී භාවය ඇති කර ගැනීමයි ඒ දුස්සින්ගෙන් වෙන්වීමේ ලාභය. ඉතින් කොහොම නමුත් මේ කොටහසේ කියලා බලන්න නම් තේරුම් ගන්න නම් ගොඩාක් භාවනා කළා තකින් තියෙන්න ඕනේ ඊටත් වැඩිය මේ සංසාරේ තියෙන කෙලෙස්වල ස්වરૂපේ හොඳට පීඩා ලබනවා කියන්නේ. එමෙ පීඩා නැතුව සංසාරේ තව තවත් යන්න ලාභ සත්කාර විෂය ආසාව හෝ භව තණ්හාව තියෙනවනම් මේක බොහොම ගැඹුරු දෙයක් විදිහට පේනවා. සංසාරේ පීඩා ලැබුව වෙනකොට තේනවා ඒ සංසාර පීඩාව නැති කරගන්නට භාවනාවේදී කාලය වෙනසක් නැහැ ඕන වෙලාවක ඒ සුසුපපාතේ නැති කරන්නට යන්න පුළුවන්. කාලයේ බලපෑමක් නැති, දේශයේ බලපෑමක් නැති එන යන ගති නැති තැනට යන්න පුළුවන්. ඒක බහුල කිරීමයි භාවනා කරනවා කියලා කියන්නේ භාවිත වෙනවා කියලා කියන්නේ බහුලීකත කරනවා. යෝග ජීවිතය කියන්නේ අන්න ඒක ආනයකට යනකොට ඒ දෘෂ්ටි හැලෙන එක ස්වභාවය. එනිසා සර්වඥාන්ත මතක් කරනවා එimhe දෘෂ්ටි හැලුණත් මම දෘෂ්ටි නැති කෙනෙක් කියලා ආඩම්බර වෙන්න යන්න එපා. අන්න එහෙම කෙනා විතරක් සර්වඥාන්තයේ ගුණ දන්නවා. ඉතින් අපිට මේ කටයුතු කරගෙන යෑමේ මේ තුලින් ඒ සර්වඥ ගුණය දැන ගැනීම තවත් කරනා වූ ධර්ම අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ තුලින් මුතුන් දැකලා බුදුහාංගගේ ගුණය මේ ජීවිතෙන් අපි සමුගන්න ඉස්සලා ප්‍රකාශ කරගන්න අප තුලින් ප්‍රකාශ කරන්න අපිටත් බුදු වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිල් දනාගම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරකට පොඩ්ඩක් වැඩි වෙනවා කරගෙන තියෙනවා දේශනාව සඳහා ඒ සම්බන්ධයෙන් කීප කලෙස්යක් වෙනවා ඒකට අහුම්කම් දීලා එන්න නැත්නම් දේශනාව අවසානයේ කියන්නේ ඉලියලිසුන් දිනාගේ කතාවේ ගාතාවගේ අපේ ප්‍රතිවාරකමක් කියන්නේ එතන කියන්නේ මෙතන කියන්නේ අතන කියන්නේ නාරවන පේන්නේ නැහැ බලන්න මොකද පේන්නේ නැහැ මම මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ ඒ ඉතලා අතුල්ලිය කියනවා පිටිවිම තේනවනේ කියන කිල්ල කිල්ල අතුල්ලිය පිටිවිම දෙකට වෙනස නැති වෙනවා ඉතලා මෙනෙහි කරන හිතක් තියෙනවා අන්තිර මෙනෙහි කරගන්නත් බැරි වෙනවා නමුත් හොඳට දන්නවා හතියින් ඉන්නේ කියලා ආ මෙතන කියලා පස්සේ එතනක් කියලා අරමුණකුත් නැහැ මෙතනක් කියලා හිතකුත් නැහැ දෙක අතර මැද භාවනාවක් කියලා දෙයක්කුත් නැහැ කාලයෙන් සා දේශයෙන් නැතුව මොකද්ද දැනකටපත් වෙන්න පුළුවන් අපේ සාමාන්‍ය භාවනා ජීවිතයෙන් බලනකොට ගොඩක් වෙලාට ඒක සිද්ධ වෙනවා මේ වගේ භාවනා මධ්‍යස්ථාන උග්ග දේවට ඒක විස්තර කරගන්න දන්නේ මොකද අර හොඳට තේන වෙලාවේ විස්තර කියන්නේ නැතුව ඔතෙන් කියන්න එන්න බෑ අර මොනේ හොඳ විස්තර තේන වෙලාව හොඳට විස්තර කරලා තේන තැන ඉඳලා සියුම් වේගන වේගන යනකොට ඔය තුනම හිට වෙනවා. අරමුණක් සියුම් වෙනවා. බලන්න හිතක් සියුම් වෙනවා. කොච්චර වෙලා හිටියද දැන් මේ ඉන්නේ නාසිකාග්‍රේද උදරේද කයේද හිත තියෙන්නේ නැද්ද කියන එකවත් මතක නැහැ. ඒකට අරමුණක් නැහැ හිතක් නැහැ දෙක අතරමැදකුත් නැහැ කියලා අපේ වචනෙන් ওই විදිහට විස්තර කරලා දෙන්න පුළුවන්. සම්පූර්ණ සංකේතයන් දිනනවා කියන එක තමයි ඕන විදිහට කියන්න පුළුවන් මේ භවයේ ඊගාව භවයේ දෙක අතර මැද ඒ කියන විදිහට මේ වෙහිත නේව උරන් නෝබේ මන්ත්‍රය කියන විදිහට අජත්ත බහිද්දා වෙනස කොයි සිද්ධාන්ති දෙකක් තියෙනවා. අපි ඒක දැනගත්තට පස්සේ තමයි ලෝකයේ අත්දැකීමක් පාඩපත් වෙන්නේ. මේ ලෝකෙන් එහාට ගිය අත්දැකීමක් වෙනවා නම් මේ බලන්නේ ඉඳීම හැකීමද මේ බලන්නේ ආනාපානද මේ සක්මනද කියන එක ඒ තුලින් මේක ගෙවිලා යන්නේ. අමතක වෙලා නෙවෙයි, පිනත් වෙලා නෙවෙයි, නිදිමත වෙලා නෙවෙයි. තමයි ඒක දිහා බලාගෙන ඉන්න හිත ඉස්සෙල්ල හොඳට වෙන්කර දකින්න මේ ආස්වාද මේ ප්‍රසද්ද නොදකින්න බව දන්නවා. කලකොල නැහැ. දැක්ක බව දැනගත්තට කලකොල නැහැ. එතකොට අරමුණ හිතයි දෙක එකට වෙන්න සම්පාත වෙනවා. සම්පාත වලට නඩකුත් නැහැ. ඉගෙන වැඩි කියලා මමත් මමෙක් හෝ වෙලාවක් හෝ තැනක් මතක නැති. එතකොට තේින්න පටන් ගන්න මේ ජීවිතය අත්දකපු නැති දෙයක් ඒ බයසයිත කෙනාට මේක බය ගැටයක් වෙනවා. එන සීල ආරක්ෂාවක් නැති කෙනෙකුට එතෙන් යනකොට නිකන් සරුකලේ නූල කඩලා ගියා වගේ කෝර කෙලෑලක්දා වගේ වෙනවා. සීලවන්තයර හොඳට තේන පටන් අර ගන්නවා. කියා ගන්න බැරි වුණාට අනිවාර්යයෙන්ම සීලයෙන් සමාධියෙන් සතියෙන්ම එතෙන් යන්න පුළුවන් වෙන්නේ. ඒක කියලා එතෙන් ගියාට පස්සේ උලන් වදින්න නැත්නම්ක පහන් දැල්ලා වගේ මට වැඩි වේලාවක් මේක ඉඳලා ලැබේවා කියලා ඒ පැත්තට අවදි වෙනවා. එතකොට ඒ පුද්ගලයා ඉන්නේ මෙලොව වශයෙන්ම විමුක්තියක් ලබලා. හැබැයි තාම මුක්තිය දෙන්න වෙලා නැහැ. එහෙනම් Tamanටම ඔප්පුව ලියාගෙන නැහැ. නමුත් යන්න පුළුවන් බව දන්නවා. ඉතින් ඒක බහුලීගත කිරීම තමයි. සමත ධ්‍යානකදී සමාධියට කිච්චු තැනකට යනවා. පරිත්‍යාග කෙලෙස් වලින් අයින් වෙනවා. තව විපස්සනාවේදී අනුසය කෙලෙසුත් කපල ඒ ඒ වෙලාවේ සදංග නිබුතියක් කරන් දෙනවා. ඒක තමයි අත්‍තරම මේ මතු කරගත යුතු සාකච්ඡාවකදී හෝ බණකදී හෝ මේ නිවන කියන එක මෙලොවසින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් බව. මැරෙන්න ඕනේ නෑ. ඒකේ ලකුණු පේනවා. ඒ ලකුණු පේනකොට සාමාන්‍ය ජීවිතයෙන් බannකොට විනාශයක්, නැතිවීමක්, අතරමං වීමක්, මත් වීමක් වගේ තමයි තියෙන්නේ. මොකද යන්න පුළුවන් ඒක. ආයෙත් කියන්නේ ආයෙත් ඔව් මොනක්වත් නැහැ. ඒ කියන්නේ අමරියාදාය අමරියාදාන සිත්තේට සෝගිර කියන්නේ මායි නැති ලෝකයකට වැටෙන. අර මොකද්ද ගොළු හදවතේ නෙවෙයි මේ මොකද්ද විචකරණ දෙන්නේ වැට කඩ ගොළු නැති අපේම අපේම අපේම ලෝකයේ වැටම අයින් නැති මොකද හොඳ හොඳ ඈ මඩල් දුවේ ඒ කොල්ල ටික කියනවා අපේම අපේම ලෝක කොල්ලන්ගේ ලෝකයක් අපි අපි දෙවියන් ඉන්නවා අපිට අමරදාතගේ හොඳ නරක ඕනේ නැහැ ඉතින් අපේ මොලොක් ඒ වගේ මරියාදා කඩලා යනවා. සීමාවල් කඩලා යනවා. මේ අරමුණ මේ හිත මේ දෙක අතර වැඩ මේ සතිය මේ සමාන මොකක්වත් නැහැ. ඔක්කොම නිකන් අර මේ ගිය සායන්ටිස්ට් එකට වතුර ගැහුවට පස්සේ ගෑණිකේ තියෙන රූප කල්පාට කියලා පිළි රූපෙද කියලා. පිළි මේවා ගෑණි ඔක්කොම මට ගෑවිලා අර බොඳ අර තියෙන ලස්සන රූප මොකක්වත් නැහැ. හැබැයි බලුවමනයක් වගේ පේන. ඒකම තියෙනවා. ඒකත් ඒක රස විඳිනවා. ඈ? බින්දු රයින් කරනවා කඩදාසියෙන් කරනවා. ඒ කියන්නේ බින්දු රයින් කරලා කඩදාසියෙන් කරලා පිටුරන්නේ බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරි පිටුරන්නේ බෑ. අපිට කියනවා ජීසායන් චිත්තයක් හොඳ වෙලා අස්සෙන් ලැබෙන ජීසායන් චිත්තයක් වතුර ගන්න. ඒකට පස්සේ මොකද වෙන්නේ? සීමා ඔක්කොම දීලා එක එක එක එක කලවන්නේ. ඒකෝට චිත්තේ රසේ නැති වෙනවා. ඒක නෙමෙයි විවරණ වෙනවා, දුර්වර්ණ වෙනවා කියන. ඒකෝට මේ චිත්තේ ගල්ලියට ගන්න නෑ කවුරක්වත්. ඒක තණ්හාවක් එකට පහළ වෙන්න බෑ මොකක්ද? ඒක නෑ මොනවා. ඒ වගේ විමර්යාදාය දාය විමර්යාදානයේ සීතසහ කියලා කියන්නේ සීමාවල් කරලා යනවා. මේ සීමාවල් නිසානේ අපි මේ ප්‍රබාතරංගේ කැලලයි අපේ කැලලයි මොනවාද දේශසීමාව අරබ අරගලනේ. ඒ දේශසීමාව නැති වෙනකොට අපේම අපේම අපේම වක්. ඒකට හරි බයයි මේ යමක් තමයි තියෙන මිනිස්සු. ඒගොල්ලන්ගේ සීමාව කඩලා ගියාම ඒගොල්ලන්ට වෙන්නේ පාඩුවනේ. මොනවා කරන්නේ නැති එකට සීමාව කඩලා යනකොට හරි කටුතෝසයි ඉතින් ලොක්කගේ කැලිය අපැත්තට එනවනේ. එතන යමක් කමක් තියෙන මිනිස්සු සීමාව ගන්න යනකොට බයයි. යමක් කමක් නැති කාට කොයි එකක් එනවා. ඒක මේ සෝපාකට අපචාරාවට වැඩේ ලේසි ඒකයි. ඒගොල්ලන් එතකොට මොනවක්වත් නැහැ ඔක්කොම බිඳුවටම බහලා දෙන්නේ. ඒකම දකින්නකොට ඔන්න කතාවල දාමුට අතාරලානේ කියන්නේ. ආයේ නැහැ. ඒක කියන්නේ මේ බුදුහාමුදුරත් එක්ක සම්බන්ධ වෙන සතුට විතරයි ඉතුරු වෙන්නේ. අපේ භාවනා කරන කරන යනකොට හිත තැම්පත් වෙනකොට වෙන්නේ ඒ දැනගෙන තිබුණ සීමාවල් විඥානයේ කෙලිකාරකම් ඔක්කොම දිය වෙන්න පටන් ගන්නවා. විඥානේ කරන්නේ වෙන් කරලා වැටවල් වැඳලා දෙන එක. මරියාදාවල් හදලා දෙන එක තමයි විඥානේ කරන්නේ. මේක ඒක නෙවෙයි, ඒක මේක නෙවෙයි කියලා වෙන් කරලා දෙන එක. හොඳට හිතට පෙන්නලා ඒක දිගේ යනකොට අනිවාර්යයෙන්ම කැහැලෙනවා. ආස්වාද ප්‍රසවාසයේ දෙකේ අනන්‍යතාවය හැදෙනවා. දෙන්නේ මහත්ලෙන් දෙකේ අනන්‍යතාවය හැදෙන මැදතනට තියෙනවා. ඒකට අමරියාදාන චේතසක්. මරියාදාව නේ මරියාව කියන්නේ මේ සීමා කොහොමද කියන එකට වැඩි ලේසි කරන එක හැබැයි ඒ කිව්වට ඒක හොරට යාගන්න අමාරුයි දහතක් අතීත මේ අපරන්ත දික්ටි කුබ්බන්ත දික්ටි කියලා දෙන ඊට පස්සේ එව්වත් ඊට පස්සේ කොටස් කොටස් වලට කැඩලා තමයි 62ට තියෙන්නේ ඒකත් පහුවිදාසල කුරුකුලන් තරම් එක එක කුටි කුටි අරගෙන නගද හරිය නීරසයි. ඒ නිසා කියන්නේ ඒක ඉතින් අර තේරුම් කරලා ගත්තත් gedagini අර්ථයක් නැහැ විහි කරන්නේ තියෙන්නේ. හරියට තේරුම් කරලා තේරුම් කරලා ගන්න ගන්න විහි කරන්න තියෙන්නේ. ඉතින් කවුද කැමති වෙන්නේ මේ විහි කරන්න තියෙන දේවල් තෝර තෝර බලන්න. මේ වගේ ඒ 32 අන්තිම එක විතරයි ටිකක් හරි රස. විත ධම්ම නිබ්බාන වාදයේ රස නිරෝධයෙන් ලැබෙන කප් ගැන කතා කරන්නේ. ඒකත් තේරුම් අරගත්ත පස්සේ අතාරින්න තියෙනවා. ඒ නිසා මේ වගේ ඔය නිසංගමත නැහැ අදෝමාත තමයි ලනුව දුන්නේ අපිට. මේ මේ දූත්‍රේ බණ කියමු කියලා. හරි නීරසයි බණ. ඉතින් පුළුවන් තරම් බැලුවේ අර භාවනා ජීවිතයට සම්බන්ධ කරලා ටික ටික ටික මතු කරන්නේ. ඒක ඇත්තට එක සැරයක් කියවලත් බෑ සූත්‍රයේ තේරෙනවා. ඒ මහත්මයා මේ දාපේලා කිව්ව එකයි කවුරු හරි මේ බණ අහන්න ඉතලා හේත්‍ර පොඩ්ඩක් කියවලා එනවනම් ඉතින් මොකද්ද මේ කතා කරන්න කියන එක බලතයි. නැත්තම් හරිම ගැඹුරු. ගැඹුරු මොකද මේ මූල ධර්ම සඳහා වෙන මූල ධර්මයක් වගේ පේන්නේ. ඔය එතකොට මේ ප්‍රශ්නේ මොකද කොහෙන්ද මතුවෙන්නේ? මොකද්ද මේ උත්තර ලැබුණා කියලා හිතනවා. අතීතට අපිනකට ගොඩාක් සාස්ත්‍ව දෘෂ්ටිවල තමයි වැටෙන්නේ මේ දිගට පවතින ආත්මයක් කියනවා කියලා. අනාගතයට එන වගේ සමහරලාට මේ සාර්ථකත් වෙනවා විච්ඡේදකත් වැඩ. හොඳයි අපි එහෙනම් සිවියන් පින් පැමිණ දීමේ ඥාතියින් පින් පැමිණ දීමේ මේ ධර්ම දේශනා දැක්වාරය සමාප්ත කරනවා.